හොඳයි එහෙනම් අපි අද දවසේ ධර්ම දේශනාව ආරම්භ කිරීම කලින් ශිල් දනාම ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තින්නං චාං භික්ඛවේ දුච්චරිතාණං සහාරං වදාමි නොඅනාහාරෝ කෝච භික්ඛවේ ආහාරෝ තින්නං දුච්චරිතාණං ඉන්ද්‍රිය අසංවරෝ තීති භික්ඛවේ තිස්ස වචනීයන්ති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ වැඩසටහනේ භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසයි ගත කරන්නේ ඒ අනුව අපි ධර්මදේශනා වාරයේ තුන්වෙනි ධර්මදේශනාවයි අද පෙබරවාරි මාසයේ 12 වෙනිදා එතකොට ධර්මදේශනාව තුන්වෙනි ධර්මදේශනාව ඉතින් අපි කවුරුත් මේ වෙනකොට දන්න පරිදි මේ ධර්ම දේශනාව දවසින් දවසට විකාශය වෙගෙන යන ධර්ම දේශනා මාලාවක් විදියටයි පවතින්නේ පවත්වන්නේ ඒ සියලුම දේශනා මාලාව සඳහා අපි අවිජ්ජා සූත්‍රය කියලා සර්වඥ දේශනාවන් සඳහන් වෙන සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතේ සඳහන් වෙච්ච සූත්‍රයක් ඉස්සරහින් තියාගන්න. ඉතින් මේ මුල සූත්‍රයේ තේමාව අවිද්‍යාව නැත්තම් මෝහය නැත්තම් නොදැනීම කියන එක. ඉතින් ඒ නොදැනීම පිළිබඳ දැනීමක් ඇති කරගන්න. තවත් විදිහට කියනොත් නොදැනීම කැමැති නෑ නොදැනීම දැනගන්නවට. නොදැනීම කැමැති නොදැනීම ගැන නොදැන ඉන්නවට. ඒකට අපි සංසාරය කියලා කියනවා. නොදැනීම ගැන දැන ගැනීමට නැත්නම් නොදැනීම පිටිබඳ අවදිමත් භාවයට දැනීමකට අපිට කියන්න පුළුවන් නිවන කියලා නැත්නම් නිවන් කාමී ප්‍රතිපදාව කියලා. ඉතින් සරුවචනාංශයේ අපට උගන්වන්නේ අන්න ඒ නොදැනුවත්කම පිළිබඳ දැනුවත් වෙන එකයි. හැබැයි මේක ඍජු ක්‍රමයකින් එක පහරකින් එක වරකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. උපක්‍රමශීලීව ප්‍රතිපදාවක් තුලින් ස්ථානෝචිත ප්‍රඥාවෙන් ගෙනියන්න ඉතින් ඒ වැඩපිළිවෙල සර්වජන් වහන්සේ පෙන්වන්නේ අවස්ථා 10කින් විතර එකින් එකින් එකින් එකින් කපලා කපලා කපලා නිකන් අඬු 10ක් තියෙන සතේකේ අඬක් අඬක් කඩනවා වගේ අඬු කඩනවා වගේ බලවත් සතා දුබල කරන කට වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවිද්‍යාවේ මොහේ බරපතලකම තේරුම් ගන්නවා. ඒ බරපතල දේ කෙලින්ම මූල දීලා අපිට සටන් කරන්න බෑ මේක සම්ප්‍රදාන කූල සටන් යුද්ධකින් දිනන්න බෑ මේක කරිලා යුද්ධකින් දිනන්න ඕන. සංගවිචිට පහර දීලා අපිට දිනන්න වෙන්නේ. ඒ මොකද අවිද්‍යාවට පහර දෙන්නේ ඍජු ක්‍රමයෙන් විතරක් නෙවෙයි ඒක වංක ක්‍රමයෙන් වංචනික ක්‍රමයෙන් අපිට පහර දෙනවා. ඍජු ක්‍රමයෙන් අපිට අවිද්‍යාව පහර දෙන එකට අපි කියනවා අපටිපත්‍ය අවිද්‍යාව කියලා නොදැනුවත්කම කියලා. අපිට ඒක පුළුවන් අධ්‍යාපනයෙන් නැති කරා. කියලා දීලා සුතමේ ඥානෙ දීලා මේ කාරණාව මෙන්න මෙහෙම දැනගන්න මේක මෙහෙම දැනගන්න කියන්නේ. මොකද අවිද්‍යාව දෙබිඩි චරිතය එහෙම ඍජු දැනීමකින් පමණක්ම අරින්න බෑ. මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා එකක් තියෙනවා වැරදි රාශියක් මේ වෙනකොට අපි හරි කියලා අල්ල බදාගෙන තිනවා ඒක ඒ වැරද්ද හරි කියලා පෙන්වන්න දහංගට උදේ ඉඳලා හැන්ද වෙනකන් ගන්න. වට මායා කියලා කියනවා, ෂටගති කියලා කියනවා, වංචනික ගති. ඒ දැන දැන වැරදි කරලා එහෙම වුණත් ඒ වැරදි වහන්න කියන මේ නිදහසට කරුණුලින් තමයි අපේ මුළු දවසම ගත වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම කතා. ඒ නිසා අපිට ඍචු සටන් ක්‍රමයකින් නොදැනුවත්කම දැනුවත්කම ලබා ගැනීමට දෙන දැනුමට අපි කියන සුතමේ ඥානයි කියලා. සර්වඥයන්ස අපිට උගන්වලා තියෙනවා සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, සබභාවනාමේ ඥාන කියලා ඥාන තුනක්. ඊට පස්සේ මේ සුතයෙන් අපි නොදැනුවත්යේ දැනුවත් කියන එකට අපි අධ්‍යාපනය කියලා කියනවා. නමුත් මේ අධ්‍යාපනයේ සම්පූර්ණ අවබෝධයෙන් 50%ට අඩු ප්‍රදේශයක් අභාග්‍යයකට වගේ අද ඒ අධ්‍යාපනීය 100ක් කියලා හිතාගෙන ඉන්නවා. විශේෂයෙන්ම අධ්‍යාපනඥයෝ හිතානවා ඒ අමනකමක් කියලා මම කියනවා. සම්පූර්ණ අවබෝධයේ 150ක්වත් නෑ අධ්‍යාපනයේ සම්පූර්ණ අවබෝධයේ බරපතල කැලල තියෙන්නේ අනවබෝධය පිළිබඳව පටලැවිලි. ඉතින් ඒක නැති කරන්න නම් අපිට සිද්ධ වෙනවා මේ අවිද්‍යාවේ තියෙනා වූ වංචනික ස්වરૂපය පිළිබඳව සංගවිසිත පහර දීමේ ක්‍රමයෙන් අපිට ගහන්න නිසා අපිට සංගවිසිත පහර දෙනවා. ආන්නේ ඒ වගේ දෙපැත්ත සලකලා බලලා වෙන විදිහට කරන සුතමේ ඥාණයෙන් විතරක් මේක විසඳන්න බෑ. චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන වලටත් නම් වල ඒ අවිද්‍යාවත් ආවෝ මේ වංචනික ෂටමායාවී ගති සමගින් ඍජුව පෙන්වන ගතියත් එක්කම ෂටමායාවී ගතියත් එක්කම වටන්න තමයි මේ සරුවචන් වහන්සේ ක්‍රම 10කට හේතු බල ධර්ම ක්‍රමයට පිටිපස්සෙන් පිටිපස්සට පිටිපස්සෙන් පිටිපස්සට මේ රස සංවිධානයේ මහ එක අල්ලන්න හදන හැටි. වටේට වැඩ කරන කුලියේ වායෝ එක එකන අල්ලා අල්ලා අල්ලා අල්ලා පිටිපස්සෙන් වැඩ කරන යනවා. ඉතින් අපි අදින්නේ තුන්වෙනි මට්ටමට යද්ද මේක කියන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි මට්ටම සරුවචනන්සේ දේශනා කරන මේ අවිද්‍යාව කියන එක අනුසේ වශයෙන් සැඟවිගෙන බැලූ බැල්මට අඳුනා ගන්න බැරුව ගිය සංසාරේ ගිය ආත්මේ ඉඳලා මේ ආත්මටත් ඇවිල්ලා මේ ආත්මෙත් අවබෝධ කෙරුනේ නැත්නම් ඇඟට නොදෙනී ඊගාව ආත්මට යම් තරම් යට තියෙන දෙයක්. ඒක manussත්වයට කළ හැක්කක්. මිනිස්සුෙකුට කළ හැක්කක්. සර්වබලධාරී දෙවියන්ට බාවා දෙන්න පුළුවන් දෙවියන්ට මරණය මත්තර යන එකක් නෙමෙයි. නමුත් ඒ දේ කරන්න නම් ඒ අනුසය කෙලෙස් වලට උඩින් තියෙනා ඕ මේ වීතික්කම කෙලෙස් කියන Tamanට වැටෙන අනුන්ට තාමත් නොවැටෙන විචක්‍රමණේ වට පරිඋත්ථාන කෙලස් කියලා කියනවා. පරිඋත්ථාන කෙලස් එනකොට Tamanට වැටෙනවා හිතේ. නමුත් ඒවා තාම කායික වශයෙන් වාචසික වශයෙන් ක්‍රියාවත් වෙලා නැහැ. ඒවට අපි කියනවා නීවරණ ධර්ම කියලා. ඒ නීවරණ වලටමයි පරිඋත්ථාන කෙලස් කියලා කියන පරිඋත්ථාන කියන්නේ නැගිට්ට කෙලස්. දැන් නිදි ඇඳෙන් නැගිටලා තියෙනවා. නමුත් සාමාන්‍යස්සයා මුණ අතපය හොදන ඇඳුමක් අඳගෙන රස්සාවට ගිහිල්ලා නැහැ. හැබැයි නිදිත් නැහැ. අනුසය කෙලස් කියලා කියන්නේ නිදිගත් කෙලස්. දැන් නිදිගත් කෙලස් වලින් අවදි වෙච්ච කෙලස් වලට කියන පරිඋත්ථාන කියලා. උත්ථාන කියලා කියන්නේ නැගිනවා කියන එකනේ. පරිඋත්ථාන වෙලා කියනවා. එතකොට මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච කියලා හඳුන්වා දෙන මේ නීවරණ සමහරතෙන් වල මේක හයකටත් අඳුනලා දෙනවා. නෙය්‍යා වරණ වශයෙන් පරිසම්බිදා මාර්ගයේ නහයකට අඳුනලා දෙනවා. මෙතන පහකට හඳුන්ලා දෙනවා. ඒකෙදි උද්දච්ච කුක්කුච්ච කියන දෙකම එක වචනට දාලා තමයි එක නීවරණයකට දාලා හඳුන්වන්නේ. කෙසේ නමුත් මේක හඳුනා ගැනීමට Taman පිළිබඳව ස්වයං විවේචනාත්මකව බලන්න වෙනවා. ඊයේ අපි සාකච්ඡා කරා මේ පංච නීවරණ ධර්ම මේ විදිහට නිසින්ින්ද වැඩෙන්න බාධාවකින් තොරව දෝරේ ගලන්න මොකද්ද ආසන්නම කාරණාව කියන්නේ. නැත්නම් පංච නීවරණ ධර්මයන්ට ආහාරය මොකද්ද කියන්නේ. පංචන්නම් බික්කවේ නීවරණාන සහාරං වදාමි නෝ අනාහාරෝ. මහන්නේ මේ පංච නීවරණ ධර්මියෝ ආහාර සහිතයි ප්‍රත්‍ය සහිතයි හේතු සහිතයි. ආහාරයෙන්තර ප්‍රත්‍යෙන්තර හේතුයෙන් සහිත රහිත දෙයක් නෙවෙයි. එහෙව් නිතර ප්‍රත්‍ය ලබන ආහාර ලබන හේතු ලබන මේ පංච නීවරණ වලට මොකද්ද ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද ආහාර වෙන්නේ මොකද්ද හේතු වෙන්නේ තීනි දුච්චරිතා කාය දුච්චරිත වචී දුච්චරිත මනෝ දුච්චරිත එතකොට අපි දවස පුරාම කරන මේ කායික ක්‍රියා, වාචසික ක්‍රියා සහ මානසික ක්‍රියා සුචරිත දුස්චරිත කියලා වැටෙනවා. ඔය සු දු කියන පද දෙක හොඳ පැත්ත නරක පැත්තට කියන විශේෂණ පද දෙකක්. නමුත් මේ කියන්නේ චරිතය. අපි චරිතය කියලා හඳුන්වන්නේ හොඳට මතක තියාගන්න තනි වෙච්ච පුද්ගලගේ චරිතය ක්‍රියාවලිය කරන්නේ දෙන්නෙක්වත් අඩු ගන්න ගන්නට පස්සේ ඇති වෙන දේ තමයි චරිතය කියන වචනේ සම්බන්ධය. චරිතවත් වෙන්නේ තව කෙනෙක් එක්ක අපි එක්කෝ කතා කරනවා. එක්කෝ යාට මොනවද කියන්න කරන්න. එහෙම නැත්නම් එයා තව කෙනෙක් පිළිබඳ හිතන්න. මනුෂ්‍යයා ශිෂ්ටාචාර වෙන්න ඉස්සර වෙලා භාෂා දියුණු කරන්න ඉස්සර වෙලා වැද්දන් වශයෙන් හෝ නැත්නම් අපි තිරිසන්ව ඉඳලා භාෂාවක් ගොඩනගන්න ඉස්සර වෙලා එවැනි වානරයෙකුට මූල මනුෂ්‍යයාට ආදි මනුෂ්‍යයාට චරිතයක් තිබුණා. දැන් බල්ලෙකුට, උරෙකුට, හරකෙකුට චර්චයක් අපි දෙන්න යන්නේ නැහැ. මොකද මේ සතර කතා කරන්න බෑ. එයා ජීවත් වෙන්නේ යාගේ ලෝකේ. එයා ඉතින් ওই සද්ද වගේක් කරනවා. ඒ නිසා එයාගේ චර්චය ගොඩන කියක් වෙන්නේ. ඉතින් මනුස්සය පරිණාමය වෙලා පරිණාමය වෙලා භාෂා ක්‍රම, සංඥා ක්‍රම, සමාජ සංසිද්ධි, විවස්ථා, ආණ්ඩු ක්‍රම, නීති මේ ඔක්කොම හදාගත්තට පස්සේ අපි මේකට කියනවා පරිණාමයේ දියුණුවට යamak කියලා. සාමාන්‍ය වනචර සතෙකුට වැඩිය වනචර මිනිසෙකුට වැඩිය සීලාචාර මිනිසයා චරිතවත්. ඒ චරිතය හදා ගන්නකොට අපි දියුණු වෙලා තියෙන ඇත්තටම මනස දියුණු වෙලා තියෙනවා. නමුත් දියුණු වෙන්න වෙන්න වෙන්න මානසික ආතතිය වැඩි වෙලා තියෙනවා. අසහනය වැඩි වෙලා තියෙනවා. මිනිස්සයා විසින් මිනිස්යාට කරන හානිය වැඩි වෙච්ච බවයි කනගාටු වෙනවම ප්‍රකාශ කරන්න තියෙනවා. ඒකට මේ පරිණාමයෙන් ඉදිරියට යන්න යන්න තියුණු ආයුධයක් හම් වෙච්චි වඳුරේ Taman කපා ගන්නවා වගේ ආයුධේ තියුණු වෙන්න තියුණු වෙන්න මිනිස්සයා දුක්ඛිත තත්ත්වයකටපත් වෙලා තියෙනවා. මෙන්න මෙවැනි මනුෂ්‍ය පරිණාමයේ ඉහළම කෙලවරකේ තමයි මේ සරුවත්යන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ. අර ම්ලේච්ච වනචාරී මිනිස්සු ඉන්න යුගයක සරුවත්යන්ස්ලා පහළ වෙන්නේ. ඒ පහළ වෙදි ඉස්සලම කාලයේ දේශයේ ද්වීපයේ කුලයමව කියලා මේ කාලය සලකා බලනවා. මෙන්න මේ මිනිස්සයා දියුණුවයි කියාගෙන ශිෂ්ටයයි කියාගෙන චරිතවත් කියාගෙන යනකොට වෙන පටලැවිල්ලක් තියෙනවා. ඒ පටලැවිල්ලේදී මේ කියන දියුණුව හැබෑ දියුණුවක් බවට පත් කරන මේ පටලැවිල්ල පට බේරගෙන යන්න තමයි ਸਰවචනාංශයේ මේ නිබ්බාන ගාමිනී දේශනාවක් ඉදිරිපත් කරන්නේ මේ මේක නොදැනගෙන ගියොත් මේ පරිණාමයේ අතින් අපි දියුණුනාට යටිතල පහසුකම් දියුණු කරගත්තට සංනිවේදනකම දියුණු කරගත්තට හොඳ කැපෙන දැලිපියක් අතට ගත්ත වඳුරෙක් වාගේ තමයි අද දියුණු මිනිස්සයා. යාට කවුරක්වත් කරදර කරන්න ඕනේ යම් කරදර කරගන්න. ඒ කරදර කරන්නේ කවදාකවත් Taman වශයෙන් ජීවත් වෙන ජීවිතේ නෙමෙයි කවුරු හරි අල්ලගෙන ගැහෙන. Tamanගේ පරිබාහිර කවුරු හරි අල්ලගෙන ගැහෙනවා අපි කියන මේක සමාජශීලී වෙනවා කියන ආචාර ධර්ම කියනවා චරිතය කියලා කියනවා මේක මහා නාඩයක් මේක මහා දඩයක් මේක මහා ණයක් මේක මහා කැඹිරිල්ලක්. මේක පැහැදිලිවම මේකට විකල්පයක් දෙන්න පුළුවන් Taman තනි වෙච්ච කම. මේ අබිනිෂ්ක්‍මණය කරනවා කියලා කියන්නේ <clears throat> අර වගේ සමාජයේ ඇලි ගලි වාසය කරන ගමන් කිටි කාලයකට හෝ Taman taman තනි වුණාට පස්සේ වෙන ප්‍රශ්න සේරම හැලෙන. හැබැයි ප්‍රශ්නේ තියෙන ප්‍රශ්නයක් නැතිකම ප්‍රශ්නයක් වෙනවා ඊට පස්සේ. ඊළඟ ප්‍රශ්න මැදම ජීවත් වෙච්ච මිනිසයාට ප්‍රශ්නයක් නැතුව ඉන්නකොට මහා පාළු ගතියක් තනි ගතියක් ඇති. නමුත් ඒ පිරිසින් වෙන් වෙලා, සබෙන් වෙන් වෙලා, තලෙන් වෙන් වෙලා කුලයා කෙරෙන් වෙන්ව ගණයා කෙරෙන් වෙන්ව වාසය කරනවා කියන එක ලොකු අභිනිෂ්ක්‍මණයක් ලොකු අභියෝගයක් මේ පිටිස් වලට අනික් අයට වැඩිය වන්දනා කරන්නේ පූජා හොඳයි කියලා මිනිස්සු කියන්නේ යෝගාවචරයට ඒ අඩු ගන්න උත්සාහයක් කරනවා. මේ චරිතයෙන් හෝ සමාජ ආචාර ධර්ම වලින් වෙන් වෙලා තමන්ට තමන් මම දැන් මෙතන කියාගෙන හැකි තාක් දුරට පිටසක් එක්ක හිටියත් ශූන්‍යාකාරගත වෙනවා. මොකද ශූන්‍යාකාරයි කියලා කියන්නේ ඒ පිරිසේ ඉන්න කට්ටිය කාමභෝගයේ සඳහා නෙවෙයි මේ ප්‍රයත්න කරන්නේ. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක ලබා ගන්නයි. ආන්නෙම ලබාගෙන යනකොට ඇත්ත වශයෙන්ම යම් කිසි කෙනෙකුට අභිනිෂ්ක්‍මණයේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඒ සම්බන්ධතාව කපලා දාන්න පුළුවන් නම් ඒකම ලොකු බරු බර බිම තැබීමක් වෙනවා. මම ප්‍රශ්නේ තියෙන්නේ පාළුයි. තනි මොන්නම ක්‍රමෙන් හරි ඒගොල්ලෝ අර පිරිසත් එක්ක සම්බන්ධකම් පවත්වන්න යනවා. මෙතනදී තමයි මේ දුස්චරිත පිළිබඳව හෝ සුචරිත පිළිබඳ ප්‍රශ්න මතුවේ. කෙසේ නමුත් අපි ඊයේ ධර්ම දේශනාදී මත කරගත්තේ නීවරණ ධර්ම නිසිනින්දේ පොහොර ලබන්නේ අපේ මේ දුස්චරිත නිසා. නමුත් අපි හරීම අකමැති පිළිගන්න තමන්ගේ චරිතය දුස්චරිතයි කියලා. අපි හැම කෙනෙක්ම ලොකු මේ අට්ටහලයක් හදලා එහෙම තව වේදිකාවක් හදලා මගේ ප්‍රතිබිම්බය ඒක උඩ තියලා උදේ ඉඳලා හැන්ද වෙනකන් හුණු ගගා ඉන්නේ අනේ මේක සුදුයි නේද මේක උසයි නේද අනික් අයට වැඩිය පිරිසිදුයි නේද කියලා මේ තමන්ගේ චරිතවත් කරගන්න තමයි මේ අපි අඳුර පාන අඳුර පැවර දරුවචන්සේ මෙතෙන්දිම අපිට කොනහලා පෙන්නනවා උඹලගේ හිත්වල නිතරම නීවරණ ධර්ම තියෙනවා නම් උඹලගේ චාරිත්‍රයේ දුෂ්චරිත තියෙනවා ඒ දුස්චරිත කයෙන් ක්‍රියාත්මක වෙනවා, වචනයෙන් ක්‍රියාත්මක වෙනවා, හිතෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් කයෙන් ක්‍රියාත්මක වෙන ඒවා අපි කියනවා සතුම් මැරීම, පරපර නැසීම, අන්සතු දේ ගැනීම, එහෙම නැත්නම් කාම පිළිබඳ මිත්‍යාචාරය. වචනය පිළිබඳව කතා කරනකොට බොරු කීම කියලා තනි වචනේ සමහරවල් සඳහන් කරනවා නැත්නම් බොරු කියලා හිස් වචන පරුස වචන කියලා හතරට කඩලා පෙන්නනවා. ඊට පස්සේ හිතෙන් ක්‍රියා නැත්නම් මානසික දුෂ්චරිත කියලා අවිද්‍යාව ව්‍යාපාද මිච්ඡාදිත්‍ය කියලා තද බල විසම ලෝභය ඒ වගේම ද්වේෂය සහ මිත්‍යාදිත්‍ය කියන තුන අපි බුද්ධියන්නේත් ඒකත් එක නැගිටින්නෙත් ඒකත් එක්ක. මේක කිව්වොත් එහෙම සමාජයේ චරිතවත් වෙලා ඉන්න සුද්ධයි කියලා හිතාගන්න කෙනෙකුට ඒ මනුස්සයා අපිට විරුද්ධව නඩු තමාවි මගේ චරිත ඝාතනයක් කරයි කියලා. යෝගාවචරය කියලා කියන්නේ අඩු ගානේ දැනගන්නවා මේ ගත කරන ජීවිතය අපි අසතියෙන් අසම්පජඤ්ඤයෙන් ගත කරොත් කොහොමඩත් කෙලෙසිලා. අන්නේ කෙලෙසිච්ච ප්‍රමාණය කාපු රාත්තල් ගාන මඩ දැනගන්නයි අපි මේ දුච්චර්ච පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු. ඒක නිසා ඒක එච්චර සිත් ගන්නසුළු ධර්මදේශනාවක් වෙන්න බෑ. මොකද හැමදේනම හිතන්නේ අපි සුචරිතවත් අපි සමාජයට හිතවත් තමන්න තමයි මෛත්‍රී කරගන්න කෙනෙක් කියලා. ඒක හොඳයි. ඒකවල තමයි මේ පුද්ගලයා මේ සීලයක් ගැන කල්පනා කරන්නේ, සදාචාරයක් ගැන කල්පනා කරන්නේ, ආචාර ධර්ම ගැන හිතන්නේ. නමුත් යෝගාවචරයට සිද්ධ වෙනවා මේක මෙහෙම තිබුණාට යටින් වංජනික ධර්ම වගේක් යනවා. අපි සාමාන්‍ය ගොඩේ භාෂාවෙන් කියනවා නම් දවල් මිගිල් රෑ දනියෙල් සෙල්ලමක් මේකේ තියෙනවා. අපි සමාජයේ ඉදිරියේදී වගේ සුදු වෙන කරන සුදු අට්ටාලයක් උඩ තියලා සුදු තීන්ත කගා මේ මම මෙහෙම නේද මම මෙහෙම නේද කියලා කිව්වට හිත යට කොච්චර කරත් මේ සෑම දෙයකින්ම එක්කෝ ලාභයක් එක්කෝ සත්කාරයක් එක්කෝ සම්මානයක් එක්කෝ ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන මට්ටමින් හෝ මේ රාග ద్వේෂ මොහ නැත්තම් තණ්හා මාන දිටි වැඩ කරනවා යෝගාවචරය කියන සතා විතර මේ කණේ මට දැක ගන්න ලැබුණොත් කොහොමද මේ අන්තරේ වැඩ කරන්න කියන එකට අර දුෂ්චරිත පිළිබඳව රෝග නිర్ణයක් කරන විශේෂඥ වෛද්‍යවරයෙක් වගේ මේ රෝගය දැක ගන්න කැමැත්තක් තියෙනවා. මේකයි මේ පුත්කලගේ අනිත් පුත්කලන්ට ඇති වෙනස. දැන් අද සරුවචනාංශේ තවත් පියවරක් පිටිපස්සට යන්න උගන්වනවා තින්නම් පහම් බික්කවේ දුච්චරිතානි සහාරං වදායි. මානේ මේ දුච්චරිත කියලා જાතියක් මං කියලා දුන්නානේ. කයින් වචනෙන් හිතෙන් සිද්ධ වෙන ඒ දුස්චරිතත් මේ මගේ මනාපේ නැතත් මම සුචරිත වෙන්න උත්සාහ කළා එව්වත් අකාමකාගෙන මට තරම් නොවන විදියට මේ විදියට මගේ ක්‍රියාවල් ඡණ්ඩපරස වෙන්නේ කොච්චර උත්සාහ කරත් Tamanට මේ වචනය හරියට පවත්වාගෙන යන්න බැරි වෙන්නේ මොන જાති දහංගට ගැව්වත් එකේ පිටිපිලි කීකරු කර ගන්න බැරි වෙන්නේ ඒක හේතුවක් ඇතුවයි ආහාරයක් ඇතුවයි ඒක සිද්ධ වෙන්නේ. ආසන්න කාරණාවක් ඇතුවයි. දැන් අහනවා සරුවචන් වහන්සේ කෝච බික්කවේ ආහාරෝ තින්නන් දුච්චරිතාන. මේ දුස්චරිත තුනට ආහාරයක් තියෙනවා අනහාරෝ නෙවෙයි වැඩින්නේ මොකක්ද ආහාරය? ඒකෙදි කියනවා ඉන්ද්‍රිය සංවරෝ බික්කවේ තිස්ස වචනීය. ඉන්ද්‍රිය සංවර භාවේ. එතකොට සුචරිත දුස්චරිත කියන වචන දෙක අපි ගත්තොත් මේ යන්නේ කළු පාට නිසා දුස්චරිතයක් ගැන කතා කරන්නේ. යම් කිසි කෙනෙක්ගේ දුස්චරිතයක් තියෙනවා නම් ඒ පුද්ගලයා ඇත්තටම කැමැත්ත තිබුණත් ඒකත් අකමකාගෙන තරන් නොවන විදිහේ කායික ක්‍රියා සිද්ධ වෙනවා, වාචසික ක්‍රියා සිද්ධ වෙනවා, මානසික ක්‍රියා සිද්ධ වෙනවා, කායික දුස්චරිත සිද්ධ වෙනවා, වාචසික දුස්චරිත සිද්ධ වෙනවා, මානසික දුස්චරිත සිද්ධ වෙනවා නම් ඒක ඒ පුද්ගලයාම නෙමෙයි අතර මේ පුද්ගලයාට ඕන කමක් නැහැ. නමුත් මේ සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය අසංවරය නිසා එහෙමනම් ඒ පුද්ගලයා පැතිය යුත්තේ බලාපොරොත්තු වීත්තේ ඉන්ද්‍රිය සංවරයයි. හැබැයි මතක තියාගන්න ඕනේ මේ සූත්‍රයේ මුල් කොටසේදී කළු පාට පැත්ත තමයි සරුවත්‍යන්සේ දික් කරගෙන දික් කරගෙන යන්නේ. පස්සෙන් පස්සට ඇදගෙන ඇදගෙන යන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ ඉන්ද්‍රිය සංවරය නැති තාක්කල් ඉන්ද්‍රිය අසංවර තාක්කල් ඒ පුද්ගලයා කැමති වුණත් ඒ පුද්ගලගේ අම්මා අප්පා කැමති වුණත් ගුරුවරයා කැමති වුණත් රට කැමති වුණත් එයාගේ ඉන්ද්‍රිය සංවරේ නැති තාක්කල් චරිතය පිරිසුදු කරනවා කියන එක හිතන්න අමාරුයි. ඒක නිසා යෝගාවචරයේ මේක පිළිබඳව හොඳට කල්පනා කරලා මදයි සංසාරේ කෑවා මට දැන්වත් අඩු ගානේ මේක පිළිබඳව පාලන ශක්තියක් මේක පිළිබඳව අධිකාරී ශක්තියක් මේක පිළිබඳව හික්මීමක් ශීලාචාර ගතියක් හැදිච්ච ගතියක් ගන්න නම් ඉන්දිය සංවරයට හේතු කරන්න වෙනවා අපේ සදාචාර ජීවිතේ නමුත් මේ ඉන්දිය සංවරය සංවරය කියන එක හරිම ආධ්‍යාත්මික දෙයක් ඉන්ද්‍රිය අසංවරය කියන එක පැතිරෙන රෝගයක් ලෝකේ තියෙන. ඉඳුරන් කිකර කරගෙන අමාරුයි. ඉතින් මේ ਸਰුවඥ ධර්ම විනයෙහි මේ ඉන්දිය සංවරයට පවතින තැන් ඉන්දිය සංවරයට කියන බරපතලකම ගත්තොත් අනිකුත් සෑම ආගමකට වැඩිය ශාස්ත්‍රුන් වහන්සේලාට වැඩිය ਸਰුවචනන්සේ ක්‍රමය ඉතාමත්ම ශිෂ්ටයි. ඉතා විශිෂ්ටයි. ඇයි එහෙම කියන්නේ? කවුරුවක්වත් නෙවෙයි මේ තමන්ගේ ඉන්දිය සංවරය ඇති කිරීමට බලපෑමක් කරන්නේ තමන්ගේම අවිද්‍යාවට ඇති බය නිසා තමන්ගේම නීවරණයට ඇති බය නිසා තමන්ගේම දුස්චරිතයට බය නිසා ඒක කියලා දෙන එක විතරයි සර්වඥාන්සේ කරන්නේ කවදාකවත් කාටවත් පටවන්නේ පටවපු ගමන් තියෙන දුකට තව දුකක් වටපත් මේ බුද්ධ ධර්මයෙන් ආගමක් හද නැත්තෝ නැත්නම් මේ සදාචාරයක් හද නැත්නම් මේක පටවන්න තරමටපත් කරලා තියෙනවා සිල්පද කියලා කියන්නේ සමාදාය සික්කති සික්ඛාපදේසු ඉල්ලගෙන සමාදන් වෙලා රකින්න එකක් මිසක්කා කාටවත් කවුරුත් විසින් පටවන එකක් නෙවෙයි. එහෙම පැටෙව්වොත් කවදාකවත් ඒක ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ. ඒක දඬුවමක් බවට පත් වෙනවා. ඒ නිසා කිසිම කෙනෙකුට අයිතියක් නැහැ තව කෙනෙකුට සිල් රැකන්න කිකිලිය පිටර රකින්නවා රැකන්න බෑ. එයාට රැක ගන්න සිද්ධ වෙනවා. රැක ගැනීම සඳහා ආදීන වාණිසංශ කෙරුවොත් හොඳ මෙහෙමයි නොකෙරුවොත් මෙහෙමයි කියලා කියලා දෙන එක විතරයි ධර්ම විනය කියලා කියන්නේ. මුත භාග්‍යයට වගේ අද ආගමකට ධර්මයේ යට කරලා අපාය බය ඇති කරලා නොකිරුත් උඹලට මෙහෙම මේ වෙනවා කියලා බය කරලා මේ මිනිස්සුෝ නිකන් මේ බබාල නලවන්න හදනවා වගේ සීලක් කණ්ඩ හදනවා. ওই කියන එක ගොයියෙක් ළඟ සීල. එහෙම සීල නැති කට්ටිය තමයි අනුන්ගේ සීල රක්කන්න කටයුතු කරන්නේ. මේක හරියට හරක් දක්කනවා වගේ වැඩක්. බුදුරජාණන් කියන්නේ දක්වන එක. හරක් දක්කන වගේ දක්කන එක නෙමෙයි. මේක බුදුරජාණන්ගේ බුද්ධ කෘත්‍යනේ උන්වහන්සේ බොහෝමත්ම ශිෂ්ට සම්පන්න රාජකීය පවුලකින් ආපු පුද්ගලයෙක්. ඒ උපපති જાතියේ ඊටසේ අන්තිමටම තව කෙනෙකුගේ මානසිකත්වයට, තව කෙනෙකුගේ පෞද්ගලිකත්වයට ඉහළින්ම සලකපු මානවය තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. කවවම කවදාකවත් මොන්නම හේතුවක් නිසාවත් තමන්ගේ ශිෂ්‍යයෙකුටවත් සීලය පැටවෙන්නේ නැහැ. ඒ නිසා මේ સંદર્ભය මේ කියන පසුබිම දැනගෙන මම එක එකෙනෙක් ගත්තොත් මම වශයෙන් ගත්තොත් මට අවශ්‍ය නම් මේ අවිද්‍යාවේ ඇත්තා වූ දෙබිඩි ස්වරූපේ අයින් කරලා විද්‍යාවක් පහළ කරගන්න මට අවශ්‍ය නම් නීවරණයන්ගේ මේ නිතර දෝර කෙලසන ගතිය වෙනුවට ආවරණයන්ගෙන් තොර නීයාවරණය නැතු කරගෙන නීයාන ගාමී ප්‍රතිපදාවට යන්න අවශ්‍ය නම් මට මගේ සීල සමා මේ කායික වාචික මානසික දුච්චරිත නතර කරගන්න තමන් විසින් ඉන්දිය සංග්‍රහයේ තමන්ට පටව ගන්නවා මිස කවදාකවත් කායිමත් බලාපොරොත්තු වෙන්න බලාපොරොත්තු වෙන ඥාණයට කරන නිග්‍රහයක් බාටපත් වෙනවා. තව පුද්ගලයෙකුට කරන වැරදි වැටහිල්ලක් බාටපත් වෙනවා. ඉතින් මේ මට්ටමට එන්න සෝවාන් වෙන්න ඕන කියලායි සරුවචන්සි කියන්නේ. තමන්ගේ සීලයේ පිළිබඳ නොසැලෙන විශ්වාසයක් ඇති වෙන්න අඩු ගන්න සෝවාන් වෙන්න. සෝවාන් මෙවීමෙන් මෙපිට කරන සිල්පද කොයි එකම සීලබත පරමාශයක් වෙන්න ඉඩ තියෙනවා. සීලේ වර්ධවල් පටලවා ගත්තොත් අනිවාර්යයෙන්ම කැපෙන පීයක් අතර ගත්ත වඳුරෙක් වාගේ රිලෙවෙක් වාගේ හැමතැනම කපා ගන්නව අනුන්ට කපා. නිසා මේ සීලය පිළිබඳව සීලය කියුවා මේ ත්‍රිවිධ දුස්චරිතත් මම අදහස් කරනවා මෙතනින්. ඊගාට ඉන්දිය සංවරයත් අදහස් කරනවා. දැන් අපි භික්ෂුන් වහන්සේලා වාසයෙන් අපට සතර සංවර සීලයක් ගැන කතා කරනවා. දැන් ගියත් නම් අට සීල්, දස සීල්, පන්සිල් ආජීවට්ටමක සීල කිව්වට පස්සේ යතන දෙච්චර විස්තර ගැනීමක් කරන්න බෑ මොකද කිවිදවල් වල নানা ආකාර වගකීම් යටතේ ඉන්නකොට ඔය ටිකවත් රකින්න එක ලොකු දෙයක්. ඔය භික්ෂුවක් වුණාට පස්සේ දහසක් සංවර සීල කෝටියක් සංවර සීල කියලා මේ සීලයේදී ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා එකක් අපිට උගන්වනවා සිල්පද 227ක් භික්ෂු ශාසනයේ 300 මට හරියටම ගාන මතක නැහැ භික්ෂුනි ශාසනය. එක එකක් එක රෙගුලාසි මෙච්චර ගාණක් තියෙනවා. ඒක ඇත්තටම අන්තිම වරණ පන්තිල්ම තමයි. මොනම දෙයක්වත් නැහැ. ඒක විස්තර සහිතව ගන්න නිසා එකක් කැඩෙන්න ඉස්සෙල්ලා පුංචි පුංචි බට බට බට ගහලා ගිනි තිබ්බගේ පුංචි පුංචි තොගයක් හැදනකොට යාට තේරෙනවා දැන් නම් යන්න හදන්නේ භයානක තැනකට කියලා අර ගිහියට වැඩිය මගදී අනතුරු දක්වන ගතිය වැඩි පිටුකට. මොකද දේශීය 28ක් කඩාගෙන යන්න ඕනේ පහ කැඩේ. ගිහියට මොකුත් නැහැ කිරිබිම් මල් නැටි කැඩෙනවා වගේ. නැත්නම් කිරියල පිටක් කැඩලා යනවා වගේ සිල්පද කැඩිලා. ඒ මොකද හේතුව වට පරිවාරයක් නැහැ. එකම සිල්පද විදිහින් කැඩෙනවා. ඒක නිසා ගිහියගේ සිල්පද ශික්ෂාපද සීලය තමයි තියෙන්නේ. භික්ෂුවකට මේ ශික්ෂාපද සීලය වලට අපි කියන ප්‍රාථමික සංවර සීලය කියලා ඊට පස්සේ මේ ඉන්දිය සංවර සීලයක් බුදුහාමුදුරුවෝ ඒ සතර සංවර සීලයට හේතු කළා කියලා. එවැනි සිල්පද කැඩෙන්න කලින්ම ඇහ කන දිව නාසය කය මන කිනම සංවර කරගන්න. ඒ කියනවා ඉන්දිය සංවර සීලය කියලා. ඊට අමතරව දෙකක් තියෙනවා මේක මේ ගිහි බණ භාවනා කරන උපාසක පාස්කාවන් දැනගත්තොත් හොඳයි බෞසුත භාවයේ සඳහා මේ ප්‍රත්‍යසන්නිසච සීලය කියලා භික්ෂුවක් සිවුරක් ඇඳේ ඇඟේ දාගන්න හැම වෙලාවෙම මම මේ සිවුර අඳින්නේ කෙලස් කැපීම සඳහායි මම මේ සිවුර අඳින්නේ සීත වාත නැති කිරීම සඳහායි මැසි මඳුරු උතුරු සඳීම සඳහායි කවදාකවත් රාගය පිණිස නෙවෙයි ද්වේෂය පිණිස නෙවෙයි මෝහය පිණිස නෙවෙයි කියලා සිවුරක් ඇඟලන වාරයක් පාසා මේ සිව්පසයෙන් සිවුර ප්‍රත්‍ය පරිභෝග කරනවා කියන්නේ බුද්ධ චීවරය අත ගන්න. ඒක අතේ ගෑවෙනකොටවත් මහාන වෙලා තියෙන බව තේරෙනවා. ගිහිවද ඇඳුම් අඳින්නේ අනුන්ට කාමකෝප ඇති කරන්නේ. එහෙම නැත්නම් තමන්ගේ තාන්න මාන පෙන්නනවා. එහෙම නැත්නම් ඇඳුම් මොහොතර වලට කොටස් කාර්යවත්. ඒක නිසා කෙලෙස් වගුරු. එනම් ආහාර ගන්න කියන භික්ෂුව ආහාර ගන්නේ පරිසංකායෝනිසෝ පින්ඩපාතම් පරිචීවම් කියලා අනුන් තම්බල දීපු බතක් වළඳනකොට මේක කවදාකවත් ජවයේ පිණිස නෙවෙයි මදේ පිණිස නෙවෙයි ක්‍රීඩා පිණිස නෙවෙයි කියලා අර ගන්න පිටක් පාසම එරෙහිල් පාරේ යකට ගන්නවා වගේ තමයි කරන්නේ. කීලෙම නැති වුණොත් මේක දිරවන්නේ නැහැ. බුදුජානක සඳහන් කරන දුස්සීල විඳගෙන තව කෙනෙක් දෙන පින්ඩපාතයක් වළඳලා මේ විදිහට ජවයේ පිණිස දවයේ පිණිස කටයුතු කරන ඊට වඩා හොඳයි කියලා රත්ත්‍යක් වෙච්ච රත්ත තත්ත්ව වෙච්ච ගිනි ගුලියක් හටට ලගන්නේ. ඒ වෙලාවෙම බඩ පුච්චගෙන පස්ස පැත්තෙන් එළියට යන්නේ හොඳයි කියලා තියෙනවා. මොකද එතකොට එකතරේ මැරෙන්නේ අර විදිහට ගියන් විසින් දෙන පින්ඩ පාතයක් වළඳලා රාග ද්වේෂ මොහ ඇති කරන සංසාර කොච්චර මැරෙන්න වෙයිද දන්නේ. මේක බීලා මේ මේව කාලා. ඒ වගේම තියෙනවා ආජීව පාරිශුද්ධ සීලය කියලා එකක්. භික්ෂුවට තමයි යැපෙන ජීවන ක්‍රමය මොන විද්‍යකින්වත් ආජීවය රැකීම කාටවත් බරක් වෙන්න බෑ කාටවත් චෝදනාවට ලක් වෙන්න බෑ. ඒක සාමාන්‍යයෙන් මම මේ පොඩ්ඩක් මේ ඉන්දිය සංවරයකින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා මේ බෞද්ධ භාව පිළිබඳ කතා කරන්නේ භික්ෂුවකට සත්‍යෙක් මරන්නත් බෑ සතෙක් මරවන්නත් බෑ, මැරෙව දෙයින් ජීවත් වෙන්න බෑ. හොරකමක් කරන්න බෑ, කාටවලව කරවන්න උපදෙස් දෙන්න බෑ, විධාන කරන්න බෑ, කරව දෙයින් ජීවත් වෙන්න බෑ. කාමීත්‍යචාරය කරන්න බෑ. කවුරු කරන එකට අනුග්‍රහ කරවන්නත් බෑ නැත්නම් අනුබල කරන්න විධාන කරන්නත් බෑ එහෙම කරලා ලැබපු දෙයකින් ජීවත් වෙන්න බෑ බොරුවක් කියන්න බෑ කියවන්න බෑ කියපු දෙයින් ජීවත් වෙන්න බෑ මත්පැන් පානය කරන්න බෑ මත්පැන් සඳහයක් යකි යොදවන්නත් බෑ යොදවපු දෙයින් ජීවත් වෙන්නත් බෑ. ඒ නිසා අර සතුන් මැරීම මරණ දෙයින් ජීවත් වෙනවා, හොරකම් කරන දෙයින් ජීවත් වෙනවා, කාමීත්‍යාචාර කරන උපේල වස්තුවෙන් ජීවත් වෙනවා, බොරුවෙන් උපේන වස්තුවෙන් ජීවත් වෙනවා, සුරාපාන වස්තුවෙන් ජීවත් වෙනවා කියන ආජීවයට වැටෙනවා. මේක එච්චර ගිහියන්න අමාරුයි මේක රකින්න. ඒ නිසා අපි යතන් කියලා ගිහියෝ කියන. හැබැයි කරනවා නම් නරක නැහැ. කරන්න පුළුවන් නම් හොඳයි. අඩු ගානේ ඉන්නවට වැඩිය හොඳ මට. මෙන්න මෙතනදී මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය මගි අපි හිතනවා නම් ඒක තමයි සීලේ හරපද්ධතිය කොඳු ඇටපෙළ. ඒකට උදව් කරන එකක් තමයි මේ ඉන්දිය සංවර සීලය. ඉන්දිය සංවර සීලයෙන් තොරව ප්‍රාතිමෝක්ෂ රක්ෂින් අමාරුයි. එහෙම නැත්නම් මේ දස සීල්, පංචීල්, අට සීල්, ආජීවට්ටමක සීල වගේ කියන සීල ඉන්දිය සංවරයෙන් තොරව කවදාකවත් රැකෙන්නේ ඒක හරියට කැලයක් මැද මේ හේනක් වවලා දඬුවටක් ගහන්න නැතුව තිබ්බොත් ඒ හැදෙන පළ කිසිම දෙයක් ගොඩේට හම්බ වෙන්නේ වල්සත්තු වනසීපාවන්ගේ මේ පලිබෝධ වලින් අර ලපැටි පැල හැටි සේරම විනාශ වෙනවා. මලක් පිපෙන්න දෙන එකක් නැහැ, බුබුලක් එන්න දෙන එකක් නැහැ, ගඩාගෙඩියක් හැදෙන්න දෙන එකක් නැහැ. මොකද කැලේ කියන්නේ වරසත් සත්තු හැසිරෙන තැන නිසා දඬු ගොවියා විශේෂයෙන්ම දඬුවටක් ගහලා රකලා තමයි භෝගයට හි. නමුත් යන පාරේ තියෙන මේ එළවලු කොටුවලත් එහෙම තමයි. වැට ගැහිල්ල තමයි සෙල්ලම. මොකද මේ වෙලාවට හරක් එළියේ. තිබුණොත් ඔක්කොම කනවා. හාවා එළියේ. මුයික් ඉන්නවනම් එළියේ ඌරා ඉන්නවනම් එළියේ දැන් මේ වෙලාවේ කොම්මනේ උන්ගේ වෙලාව. ඉතින් ගොවියා කොච්චර පොර දාලා හැදුවත් හරියන්නේ. ඒ වගේ අපේ සීලයක් රැකෙන්න නම් ඒ දඬුවට ගහලා හේනක් එළවලු කොටුවක් රකින්නා වගේ යෝගාවචරයාගේ ඉන්දිය සංවරය නැත්තම් ඒක නිකන් ලාහකට ගෙම්බ එකතු කරනවා වගේ තමයි. කොච්චර එකතු කරුවා රැකින්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ විදිහට පැවිදි වේවා, උපවිදි වේවා, භික්ෂු වේවා, භික්ෂුණී වේවා තමන්ට මේ නිවනක් දැකලා විද්‍යාව දුරු කරගෙන නිවන දුරු කරගෙන තිස්තරයෙන් වැළකීලා ගත කරන්න වෙනවනම් අකමැත්තෙන් නමුත් ගැඹුරක් වශයෙන් නමුත් මේ ඉන්දිය සංවරය පිළිබඳව හිත යොදන්න වෙනවා. ඉන්දිය සංවරය පිළිබඳ හිත යොදන්න යනකොට ධර්ම ගැඹුර වෙනදට වැඩිය කැපිපෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා ආගම කියන්නේ මොකද්ද ධර්ම කියන්නේ මොකද්ද අපි ආගම ධර්මයේ දෙක එකට යෙදিলা තියෙන වෙලාවේදී අපිට කියන්න පුළුවන් ඉදිච්ච කෙහෙලෙදියක් වගේ කියලා. ඒකදීන ආගම අනුකූලව කටයුතු ඒ කියන්නේ පොය පූජා විදි සම්ප්‍රදාන කුල ගති ඒ වගේ දේවල් අයින් කළ ධර්මයෙන් වෙන් කරනවා කියන එක ඉදිච්ච කෙහෙලෙදියේ පොත්ත ගලවලා අර මැද තියෙන කැලල විතරක් කරනවා. පොත්තත් එක්ක ගන්න ගියොත් කෙහෙල් පිළිබඳ අපි විවිධ මත ප්‍රකාශ කරා. අද උඟ දිනේ කන්නේ කෙහෙල් කන වැඩි තමයි කරන්නේ. පොත්තත් එක්ක තමයි කන්නේ. භාවනාවේදී මේ ඉන්දිය සංවරයට යනකොට පොත්ත ගැලවෙනවා. හැබැයි ඊට පස්සේ කෙහෙල් ඉඳ රකින්නේ නැහැ. එක්ක කන්න ඕනේ එසම් කුණුවේ. ඉදිච්ච බතයි මැරිච්ච මිනිහයි තියන්න එපයි කියලා. දිනවගේ පොත් අරන් ගෙහෙල් ගෙඩිය තියන්න. ඒක බොහොම සජීවී ධර්මයක් බවටපත් වෙනවා. ධර්මය ප්‍රාණවත් වෙන්න පටන් අර ගන්නවා මේ ඉන්දිය සංවරයට යනකොට. මම කියන්නේ මේ නීවරණ ධර්ම දුරු කරනකොට එහෙම නෑ කියලා. නමුත් ඊට වැඩිය මම දන්නවා මේ වගේ පිරිසකට හරියට අඩියට අත දාලා කියලා දෙන්න වෙනවා කොහොමද නීවරණ ධර්ම නැත කරගැනීම සඳහා උනන්දු වෙන්නේ දුස්චරිත නැති කර ගැනීම සඳහා උනන්දු වෙන යෝගාවචරයේ කිස්ටි වේවා පුරුෂ වේවා මේ ඉන්දිය සංවරයට හිත යොදන්න ගත්තාම Taman කොච්චරක් වග වෙන්න වේද කියලා. කොච්චරක් වගකීමෙන් සදාචාරාත්මක වගකීමෙන් හැසිරෙන්න වේද කියලා කියනනම් මේ මිනිස්සයා හරියට තේරුම් ගත්තොත් හැකිතා යමක් නොකර ක්‍රියා නොකර නිකන් ඉඳී. හැකිතා ශබ්ද හෝ වචන කතා නොකර ඉඳීවි. හැකිතා පිරිසෙන් වෙන් වෙලා මේ පිරිසත් එක්ක ඉන්නකොට පහළ වෙන අවිද්‍යා ව්‍යාපාද දෝමය මිච්ඡාදිටි වගේ දේවල් වලින් අයින් වෙන්න උත්සාහ කරා මොකද ආවට පස්සේ නම් ඒකේ සීමාවක් නැහැ. ඊයක් දුන්නෙන් විසුරුනාට පස්සේ ඒ ඊය නතර කරන්න බෑ. ඒක ඉතින් කඩාගෙන යනවා. අහස් කුරක් පත්තු කරාට පස්සේ ආයෙක නැතර කරන්න බෑ. එකම දෙයයි කරන්න පුළුවන් ඉන්නේ පණින්න පෙර සිතා බලමු කියලා. ඉල්ලකට පැන්නොත් ගොඩ එන්න බෑ. පණින්න ඉස්සලා හිතන එක. අන්න එතන ඒ ඒ ඒ කියන මේ ආරසක වලවලෙදී ඉන්දිය සංවරයට පුදුමාකාර වටිනාකමක් තියෙනවා. මේක සඳහා වැඩිපුර පරිප්පුවේ දමදම කතා කරගෙන ඉන්නවා වෙනුවට මම කැමැතියි සර්වඥාන්සේ විසින් දේශනා කරන ලද ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් මේ කාරණාව පොඩ්ඩක් මාතෘකාට පොඩ්ඩක් ඍජු සම්බන්ධයක් වෙනවා. සර්වසන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අතර පිරිස තමන්ගේ ආරාමේ ඉන්න වෙලාවක පාරසරිය බ්‍රාහ්මණයාගේ පාරසරි කියලා කියන්නේ ඒ කාලේ හිටපු තවත් වැදගත් ගුරු පරපුරක් ශිෂ්‍ය පරපුරක් පවත්වපු කෙනෙක්. එයාගේ ගෝලයක් කෙනවා ਸਰවචනාංශකයේ ගුණ දැනගෙන ਸਰවචනාංශයට වන්දනා කරා. අතර වෙන වෙන සාසුනාංශකයේ ගෝලෙක්. සර්වඥාන්සේ බොහොම අල්ලාහ සල්ලාහ කතා කරලා ආපේක හොඳයිනේ. Taman ඉන්න පැත්තට. ඒක නිසා අහනවා කතා කරලා බොහොම හොඳයි කතා කරලා මේ පාරසදී බ්‍රාහ්මණයත් ඉන්දිය සංවරයක් උගන්වනවා කියලා. එතකොට ඒ ශිෂ්‍යයා කියනවා එහෙමයි ස්වාමීන් වහන්සේ අපේ මේ ශාසනයේ ධර්මයක් විතරක් නෙවෙයි විනයක් තියෙනවා. අපිට ඉන්දිය සංවරයක් උගන්වනවා. ඉතින් සර්වඥාන්සේ කියනවා ඔබතුමා කැමැතිද අපිට පොඩ්ඩක් ඒ ඔබතුමන්ලාගේ මේ ධර්ම විනයයි විනය පොඩ්ඩක් ඉන්දිය සංවර පිළිබඳ කතා. ඉතින් කියන ප්‍රශ්නයක් නෑ. අපි ඒක බෙදා හරගනිමු. මම ඔබ වහන්සේට කරු කරනවා. අපිට මේ පාරසටි බ්‍රාහ්මණයා කියනවා රූප බලන් දෙපා රූප බැලීමේ බලකින්දී කියලා. සත් බලන් සත් දහන්න එපා. ඇහුවොත් ඉදරන් උදාහැරෙනවා. එහෙම සත් දහන්න එපා. සද්ද නොහා නොඅසා සිටීම තමයි ඉන්දිය සංවරය කියන්නේ. ඊට පස්සේ ගන්ධ සුවඳ ආග්‍රහණය නොකර සිටීම තමයි ඉන්දිය සංවරය. රස නොබලා සිටීම තමයි මොකද රසයට හිත ගිය ගමන් ඒකට ගිජු බව ඇති වෙනවා ආක්‍රමත්ත ඇති වෙනවා රස නොබලා සිටීම කයට පහස නොදී සිටීම තමයි ඉන්ද්‍රිය සංවරය කියලා ඉතින් එයා මේ පංචේන්ද්‍රියට සම්බන්ධව ඇහැ කන දිව නාසය කය කියන මේ රූප ඉන්ද්‍රිය පහට සම්බන්ධ තමන්ගේ තමන්න තමන්ගේ ගුරුවරයා පෙන්නපු මේ ඉන්ද්‍රිය සංවරය කතා කරනවා ඉතින් සරුවචන් ආංශය ඒකට එක විදියක උභාසාත්මක ප්‍රකාශනක් කරනවා ආනන්ද මේ විදිහට පාරාසරි බ්‍රාහ්මණයා කියනවා රූප නොබලා සිටීම ඉන්දිය සංවරය කියලා අන්ධයෝ දැනටම rahat වෙලා තියෙන්න ඕනේ කියලා. බීරෝ දැනටම rahat වෙලා තියෙන්න ඕනේ කියලා. කියනකොටම අර උත්තර ජීවේකනාගේ ඔළුව පාත් වෙලා පෙරද්ද වාර ගන්නවා. රූප නොබලා සිටීමෙන් කෙලස් නැති වෙනවා නම් අන්ධයෝ දැනටම කෙලස් ඇති වෙන්න බෑ. ඒ වගේම බීරන්ට කෙලස් නැහැ. එහෙම කියලා සරුවචන්සේ ආර ආර පුද්ගලයා ආපේකින් සිද්ධියක් මත කරන සරුවචන්සේ මෙන්න මෙහෙම මහා බුදු මිත්‍ය ප්‍රකාශ කරනවා. ආනන්දය මේ ලෝකයේ කදාචි කරහචි ලෝකයේ උප්පජ්ජති සම්මා සම්බුද්ධෝ ලෝකේ. ආනන්ද මෙන්න මේ වාගේ බයිලා කියන ලෝකවල වල කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙනවා. සම්මා සම්බුද්ධ ඥානවචනමක් පාන. උන්වහන්සේ ආර්ය වූ ඉන්ද්‍රිය භාවනාවක් ගැන කතා කරනවා. ඒකෙන් නතරයි. නතර කරපු ගමන් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉස්සරහට ගිහලා බැඳලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පා කරලා ආර්ය විනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ඉන්ද්‍රිය භාවනාව අපට කියලා දෙන්නේ. ඉතින්දි තමයි සරුවචනාංශයේ මේ අවස්ථාවක් අරගෙන චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායි හෝති නානුභ්‍යංජනං කායි හෝති යත්වාදි කරන මේ තං අසංගතං විහරන්තං uppajjati papaka කුසල ධම්ම තත්ත සංවරය ආපජ්ජති රක්ඛති චක්කුන්ද්‍රිය මේක බොහොමත්ම ඉන්දිය සංවරය ගැන කතා කරනකොට සූත්‍ර පිටකයේ කීප පොලකම සඳහන් වෙන ਸਰවචනාන්ත උරු පුරුදු වචන පද්ධතිය. අපි මේක ටිකෙන් ටිකෙන් ටිකෙන් සිංහලට දාගමු. ඉන්දිය භාවනා සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ 152 වෙනි සූත්‍රයේ කටට අවශ්‍ය නම් ඒක පොත පෙරලා බලන්න පුළුවන්. නමුත් මෙච්චරයි ඒකේ පරිවර්තන වෙලා තියෙන ඔච්චරකට නමුත් ඒකේ පුදුමාකාර ගැඹුරක් තියෙනවා. චක්කුණා රූපං දිස්වා. ඇහැට රූපයක් දැක. නැත්නම් ඇහැට රූපයක් කුලිච්ච වෙනවා. ඇහැට රූපයක් ආපాతගත වෙලා. නැ නිමිත්තක් ගායෝති රූපේ නිමිති ගන්න යන්නේ. න ව්‍යංජනක් ගායී හෝති ව්‍යංජනානි ව්‍යංජන වශයෙන් රූපේ එලවගෙන යන්නේ නැහැ යත්වාදි කරන මේතං අසංගතං විහරන්තං උපජ්ජති පාපක අකුසල ධම්මා යම් මෙහකින් ඇහැ පිළිබඳව පාලනයකින් තොරව ඉන්දිය සංවරයකින් තොරව මේ රූපේ දිහා බැලුවා නම් උපදින්න ඉඩ තියෙන යම් පාපක අකුසල ධර්මයක් තියෙනවනම් අන් තත්ත සංවරය අපදී ඒක නොවීම පිණිස සංවර වෙනවා රක්කති සංචක්කුන්ද්‍රිය. ඒ අනුව ඉන්ද්‍ර ඇහැ අරසකොත්. මේකෙදී අපි ගත්තොත් හැම කෙනෙක්ගම අවිද්‍යාව තියෙනවා හැම කෙනෙක්ගම නීවරණ තියෙනවා හැම කෙනෙක්ගම දුෂ්චරිත තියෙනවා හැම කෙනෙක්ගම ඉන්ද්‍රිය පිළිබඳව ආසංවර භාවයක් තියෙනවා කියන පදනම මේ මිනිස්සු සත්වයා පහත් කරලා ගන්න එකක් ගන්න අත්දැකීමක් නෙමෙයි බුදුහාමුදුරුවෝ මේක පෙන්ලා දෙන හැටි. අන්න එහෙම තියෙනවා නම් ඇහැට රූපයක් දැකපු ගමන් මනාපේව අමනාපේ පහළ චක්කුණ රූපන් දිසා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපං මනාපං දැකපු දේ හොඳයි ඒක පිළිවෙත මනාපේ පහළ දැකපු දේ හොඳ නැත්නම් අමනාපේ පහළනවා ඒක ගණන් ගන්න දෙයක් නම් මනාපමනාප කියන දෙක අතර මැද පහළ වෙනවා මේ මන අපේ පහළ වෙනවත් එක්කම යටින් රාගානුසය පහළ. ඒකට ඒක තව වැඩි කරගන්න, ලං කරගන්න, ලොකු කරගන්න, මගේ කියාගන්න ක්‍රමසාවිදි හිතට පහළ වෙනවා. දැකපු දේ යමනාපට ඉද්දකින් විතරක් මේකත් මට මුලිච්ච උනානේ කියලා අසුබ දර්ශනයක් විදිහට ඒකට බයිර කරනවා. එතකොට පටිඝානුසය වැඩ යම් මේකින් ඒක විශේෂ දෙයක් නෙවෙයි. ඒක බැලුවත් එකයි නැතත් එකයි කියලා මනාපමනාප අතරමැද පහළුණා නම් ඒක හිතට වදින්නේ නැහැ, මතකයට යන්නේ නැහැ, මොහේට යට වෙනවා. රූපයක් බලන වාරයක් පාසා මොකක් හරි අනුසය කෙලෙසක් පහළ වෙනවා. රාගානුසය හෝ දෝසානුසය හෝ මෝහානුසය පහළ වෙනවා. දැන් අර මේ මේ සාමාන්‍යයෙන් පු탁ජනෙක් තුල අවිද්‍යාවේ ජීවත් වෙන කෙනෙක් තුළ සිටින දේ. මෙන්න මේකෙදී යෝගාවචරය කටයුතු කරන්නේ මොකද්ද? රූපයක් ඇහැට දකින්නවා කියන්නෙම කෙලෙස් මුලක් නැත්තම් අනුශේ පහළ වෙන්න කොනක්. ඊට පස්සේ මොනව වෙනවද කියන්න බෑ. මේ නිසා දැකපු රූපයේ විශේෂයි නිමිති ගන්න යන්නේ නේ. ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් බලන්න යන්නේ බලන්න බලන්න පෛරුපාසනේ වැඩි වෙන්න වැඩි වෙන්න කෙලස් පහළ වෙනවා. ඉන්න තැන මතක නැති වෙනවා. ඉතින් මේක හරි අමාරුයි. පළවෙනිවතාවට අහන කෙනෙකුට මේක විස්තර කරනවා. ඒ නිසා මම නිදර්ශනයක් ගන්නවා භාවනා ජීවිතේ. මම හිතනවා ඒකෙන් එතකොට මේක ටිකක් කලෙලි වෙයි කියලා. දැන් අපි භාවනා කරගෙන යනවා. අද දවල්ේ ප්‍රශ්නයක් මතුවලා තිබුණා. ආනාපානී කර කර ඉන්නකොට නැත්නම් බොංචි කපනකොට. ඔන්න පරණ වෙච්ච රූපයක නිමිත්තක් පහළ වෙන නැත්නම් රූපයක් පහළ වෙනවා. මේක මම මේ කියන්නේ හිතට පහළ වෙනවයි කියන. චිත්ත රූපයක් පහළ වෙනවා. අපි මේක බොංචි කැපිල්ල පැත්තක තියලා භාවනා කරනකොට ගන්නේ ආනාපාන දිගේ කරගෙන ගිහිල්ලා ඔන්න ආනාපානිය අම්මා කාලෙකින් කී කරුවිලා සංසිඳුණාට පස්සේ හෝ නැත්නම් ආනාපාන කර කර ඉඳද්දි ගෙදර ඉඳද්දි වෙච්ච සීතියක් නැත්නම් ඉස්සරහට වෙන්න තියෙන සීතියක් නැත්නම් තව කෙනෙක් හෝ සම්බන්ධ සීතියක් ඔන්න අපේ හිතට එනවා. දැන් ඒ හිතට එනවා කියන්නේම ආනාපාන පාලම ඒ දණ්ඩේ බිම වැටිලානිය. කම්බී ඇවිදින්න වගේ ආනාපාන කර කර ඉනකොට රූපයක් දැක්කා කියන්නේම වටපිට බැලිලා. ලූටල වැටෙන්න තියෙන ඊට වැඩි දැන්ට රූපයක් දැක්ක කියන්නේ වැටිලා තමයි ඉතින් වෙන කියන දෙයක් නැහැ. ඊට පස්සේ දැන් මේ දැකපු රූපේ කහ පාටද නිල් පාටද දිගද උසද සටහන් ආකාර වශයෙන් බලනවායි කියලා කියන්නේ. තමන් අර ආනාපානයට සම්පූර්ණ අනදර කරලා ආනාපාන කරන බවක් අමතක කරලා මේ රූපේ විශේෂ ව්‍යාපෘත වීම. අස්තර විස්තර බැලිලා මේකට කියනවා නිමිත්තක් ගායෝති ව්‍යංජනක් ගායෝති කියලා. නිමිටි ගන්නව නැත්නම් ව්‍යංජන අනු ව්‍යංජන වශයෙන් බලන්න. මේක පිළිබඳව තව ටිකක් ඉස්සරහට කියලා බැලුවොත් පුරුෂයෙක් ස්ත්‍රියාවක් දකින අවස්ථාවක් කාමභෝගී පුරුෂයෙක් ස්ත්‍රියාවක් දකින අවස්ථාවක් නැත්නම් ස්ත්‍රියාවක් පුරුෂයෙක් දකින අවස්ථාවක මේ Taman පාරේ යනකොට සිත් ගන්නාසුළු එහෙම දෙයක් දැකපු ගමන් අර වැඩේ නතර කරලා ඒ පැත්තට හිත යොදලා ඒකේ කෙස් කොහොමද, දත් කොහොමද, නිය කොහොමද, නිකට කොහොමද, hina වෙන කොහොමද, කොහොමද අඬනකොට කොහොමද කියලා ඒකේ ව්‍යංජන අනුව්‍යංජන ගැනීම හරියට නිකන් මේ අන්ත ගාන ඉදිච්ච peergediyak කනකොට කටකටස් ගාලා හපහපා ඒකට ඕජාව රස බලනවා වගේ. හපහප හපහප ඕජාව රස බලනවා වගේ මේක දිහා බලන්න. මේ බලනකොට මේ මනුස්සයා යෙදී ඉන්න යම් වැඩක් තියෙනවනම් ඒක සම්පූර්ණ අයාලේ යනවා. නැත්නම් දන්නවා මේ කැකිල රජුගේ නඩු තියෙනවා. ඒ කැකිල රජුගේ නඩුවේ ඒක ජවනිකාවක් තියෙනවා. වළං හදන මිනිහා සික්කු උඩ ඉඳගෙන කලේ කටාඹනකොට ලස්සන ස්ත්‍රියක් ඉස්සරහින් යනවා. යනකොට කලේ කට ඇදෙනවා. මිනිහගේ කට ඇද වෙන්න ඇති ඒක කියෙවෙන්නේ නැහැ කලේ කට ඇද වුණා කලේ කට ඇද වෙච්ච නිසා පිච්චුවට පස්සේ කලේ කට සමබර නැහැ. මේ සෙල්ලම තමයි හැම තැනකදීම වෙන්නේ. අපිට ඒකාකාරීව යම් කිසි කාරණාවක් කරනවා කලියාබන මීයා ඒ මැටි සෙක්කුවේ තියාගෙන මැටි පිට අඹනවා. ඒ කියන්නේ රස්සාව. යනකොට රූපයක් දකින්න. ඒ රූපේ බොහොම මනනන්දනීය රූපයක්. ඒ ස්ත්‍රියාව කසාද මේ මගුල් ගෙදරකට යන්න රත්තරන් බඩු ටික වතුර දාන්න දීලා ඒ ආචාර්ය වැඩි කරලා නැති නිසා ලයිසි ගමනින් මේ රත්තරන් බට්ටු කියන්නේ යනවා. ඉතින් අර මනුස්සයාගේ කට ඇද වෙනවා. මේ වගේ තමයි ආනාපාන සතිය භාවනා කරනකොට ආනාපාන සතිය ව්‍යංජන අනුව්‍යංජන ගැනීම කියලා කියන්නේ ආනාපාන සතියට ප්‍රේම කිරීම, ආනාපාන සතියට ගරු කිරීම, ආනාපාන සතියට ආදර කිරීම. ඒ වෙලාවේදී පහළ වෙන මේ රූපේ ව්‍යංජන අනුව්‍යංජන බලනවායි කියලා කියන්නේ තන්නේ ක්‍රම ආනාපාන කරන අනදරයක්. නමුත් ආනාපාන කියන්නේ ඒකාකාර දෙයක්. ඒතකොටම එපා වෙලා තියෙනවා. එතකොට අර ඊගවට හම්බෙන <clears throat> කුතුහල ජනන ධනවන ප්‍රියමනාප වෙන රූපයට ඉබේම ඇදිලා යනවා. ආන්නේ වෙලාවේදී Taman දන්නවා යත්වාදි කරන මේ තන් අසංගතං විරන්තං යම් ආකාරයෙන් අසංගත වූ හිතකින් ගත කෙරුවොත් මතුවෙන්න පුළුවන් කෙලස් කන්දරාව දන්නවනම් ඒ බුද්ධලට බයලජ්ජාව පහළ වෙනවා මේ යන්න හදන්නේ ගිනි වතුරකටයි අපායටයි ගින්නකටයි මට කල යුතුය තියෙන්නේ කාය ප්‍රසාදයේ හිත පවත්වමින් ඇති වෙන නැති වෙන හුස්මේ හිත යොදන එක. නමුත් දැන් වෙන්නේ මොකද්ද? රූප මේ චක්කු ප්‍රසාදයට හිත ගිහිල්ලා රූප බැලීම વિશે හිත ව්‍යාපෘත වෙනවා. ඒ විතරක් නෙවෙයි රූපයේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග jig digට බල බල යන්න පටන් ගන්නවා. බලන්න බලන්න කෙලෙස් වැగిරෙන්න පටන් ගන්නවා. හොඳයි දැන් මේ පාට ඇරලා මේක දිග අරගත්තට පස්සේ දැන් යෝගාචරණ දෙන්න උපදේශය මොකක්ද? මේක මේ මේwidetilde තේරුණයි කියලා හිතමු. මම දන්නවා මේක ගැඹුරක් තමයි කියලා. තේරුණා නම් යෝගාවචරයට මෙවැනි දෙයක් නොවීමට යත්වාදි කරන මේතන් අසංගතං විරත්තං උපපති පාපක අකුසල ධම්ම තත්ත්ව සංවරය ආපජ්ජති. මියා මොකද්ද සංවර කරන්නේ? රූපයකට හිත ගිහිල්ලා සංවරය නැති වෙයිදෝ? සද්දයකට හිත ගිහිල්ලා සංවරය නැති වෙයිදෝ? වේදනාවට හිත කියලා සංවරේ නැති වීදෝ කියන එක කියන්න බෑ ඕනේ ඇහැම සංවර කරන හිතියට කනට කියලා සංවර නැතුව ඒ වෙලාවේදී අර බණ හරියන්නේ නැහැ නැත්නම් කයි වේදනාවක් කියලා සංවරේ නැති වුණොත් ඇහැයි කනයි සංවර කරන හිත කයින් වැඩේ ගැස්සෙනවා මේ විනෝඩ සරුවත් යනස අපිට තියෙන්නේ මොකද්ද උපක්‍රමය බලන ආනාපානෙ ඊ타ත්ම සාතරව ඊ타ත්ම සමීපව ඊ타ත්ම උත්සන්නව එහි ව්‍යංජන අනුව්‍යංජන බලන්න කියන. හිත ව්‍යවෘත කරන්න කියන ආනාපානෙ විශේෂ. එතකොට යාට පිට යන්න වෙලාවක් නැහැ. දැන් කොහොමද මේ වෙන්න තියෙන අකුසල වෙන්න තියෙන ඉන්දිය සංවරයක් ගැන බුදුහාමුදුරුව අපිට සුත්තම ඥානයක් දීලා මේකෙන් ගැම්මක් අරගෙන මේ කරගෙන යන ආස්වාසයේ සහ ප්‍රස්වාසයේ ව්‍යංජන අනුව්‍යංජන සහිතව අංග ප්‍රත්‍යංගව සහිත බැලීම පිළිබඳව අපිට කොච්චරක් සතිපට්ඨාන උපදෙස් ලැබිලා තියෙනවා. ඒක ඉතින් හරුවචනස කියනවා සතෝ වාස්ස සති සතෝ පස්ස සති කියලා මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන පාඩිය. සීයෙන් යුක්තව ආස්වාස කරයි සීයෙන් යුක්තව ප්‍රස්වාස කරයි. ඒ කියන්නේ අපි දැන් වග වෙනවා. බැඳීමක් ඇති කරගන්නවා මගේ ගැලවුම් කාර්යය මගේ කෙලස් නැති මාර්ගය ආනපාන. ඒ නිසා සතියෙන් ආස්වාස් කරනවා. සතියෙන් ප්‍රස්වාස් කරනවා. කියලා අපි කියමු මේකට දැන් කාලේ තියෙන ගුරු ප්‍රතිසන බලනකොට ආස්වාස පාස ප්‍රස්වාස පාස මෙනෙහි කරනවායි කියලා. පාරෙන් පිට නොපැනීම පිණිස උපක්‍රමයක් වශයෙන් ආස්වාසය ආස්වාස වශයෙන් මෙනෙහි කරන ප්‍රසවාසය ප්‍රසවාසය මෙනෙහි කරන. එතකොට එයා දන්නවා මගේ හිතේ තියෙන ආස්වාස් ප්‍රසවාස සීමාව ඇතුලේ මේ ආස්වාසය මේක ප්‍රසවාසය නෙවෙයි. මේ ප්‍රසවාසය මේක ආස්වාසය නෙවෙයි නම් දන්න හොඳටම ඇහැ විශේෂ හිත ව්‍යාපෘත වෙලා ව්‍යංජන අනු ව්‍යංජන ගන්න වෙලාවක් නෑ දැන් මේ වැඩක ඉදිලයි. කන විශේෂ නාසය විශේෂ දිය විශේෂ නෑ මට මේ ආස්වාස ආස්වාස වශයෙන්ම කැඳේ ගල බීරුව වගේ තේරෙනවා. ප්‍රස්වාසයේ ප්‍රස්වාසයේ වශයෙන්ම තේරෙනවා කිව්වහම සෑහෙන අරසාවක් තියෙනවා. යම් ආකාරයකින් අසංවෘත වීම සඳහා වීම නිසා උපදින්න පුළුවන් පාප කක්ෂල ධර්ම තියෙනවා නම් ආනාපානයට ගරු කිරීමක් වශයෙන් ආනාපානෙ මෙනෙහි කිරීමක් වශයෙන් අරසාවක් සැලසෙනවා. හැබැයි මේකමදි. ආස්වාස ආස්වාස වශයෙන් ප්‍රස්වාස ප්‍රස්වාසයෙන් මෙනෙහි කරට මදි. ඒ මොකද ඒ තියේදී ගුණාගාල කඩාන පණිවිඩ තියෙනවා. ඒ නිසා කියනවා දීර්ඝ ආස්වාසයක් කෙනකොට දීර්ඝ ආස්වාසයක් කියලා දැනගන්න දීර්ඝ ප්‍රශ්වාසයක් කරනවා දීර්ඝ ප්‍රශ්වාසයක් සතරකා. කෙටි ආශ්වාසයක් කරනවා කෙටි ආශ්වාසයක් කියලා දැනගන්න. කෙටි ප්‍රශ්වාසයක් කරනවා කෙටි ප්‍රශ්වාසයක් දැනගන්න කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස කියන දෙක පමණක් නෙමෙයි. එහි යත්තා වූ සටහන් සහ ආකාර වලන්න කියන. නැත්නම් ආනාපානේ දිහා ආස්වාද ප්‍රසාදියා චීන කන්නාඩිය දාලා ලොකු කරලා බලනවා වගේ එක හැක් පහගෙන එක හැකින් බලනවා වගේ හොඳටම සමීප කරලා බැලුවොත් හිත පිට යන තියෙන අඩු වෙනවා මදිවට හිත පිට යන තියෙන අවස්ථාව අඩු වෙනවා මදිවට ආනාපානේ කවදාකවත් දක්ව නැති විස්තර වගේක් ඕජාවක් එන්න පටන් ගන්නවා ඇහක් පිට ඇහක් තියාගෙන netතර දීලා සාදර වෙලා ආනාපාන දිහා මේ කියන්නේ ආනාපාන පටන් ගන්න වෙලාවනේ ටික වේලාවක් ඊකරු වෙලා ආනාපානෙටම මූණට මූණ දාලා ඉන්නකොට එතනින් නතර වෙන්න එපා මේ ආනාපානේ හැකිතාක් සමීප වෙන්න. හැකිතාක් උත්සන්න වෙන්න. හැකිතාක් අප්‍රමාදී වෙන්න. හැකිතාක් එළඹ සිට සියෙන් ගත කරනකොට වැඩ දෙකක් ලාභයක් හම්බ වෙනවා. මොකද්ද? හිත පිට ගිහිල්ලා ඉන්දිය සංවරයක් නැතිලා උපදින්න පුළුවන් කෙලස් පාපක ධර්ම කැපිලා යන අතර ආනාපානේ කවදාහකවත් නොදැක පැතිකඩවල් දැක ගන්න පුළුවන්. ඔය 11 ආකාරයේ වශයෙන් එනතන් සටහන්ස ආකාර වශයෙන් සමහරවිට ස්වභාව ලක්ෂණ කියලා කියනවා. මෙව්වට නමක් දෙනවා. අපේ තේරවාද ශාසනේ ආනාපානේ ස්ව ලක්ෂණ කියනවා. ආනාපානේ අත්‍යන්ත ලක්ෂණ කියනවා. ආනාපානයේ පෞද්ගලික ලක්ෂණ කියනවා. ආනාපානේ පෞද්ගලික ස්වභාව ලක්ෂණ කියනවා. ආනාපානේ ගති කියනවා. ආනාපානේ භාව ලක්ෂණ කියලා. ඉතින් මෙලෝ ඉන්න මිනිහේ ඒ ගෑණිය කරි මිනිහ කරි කවුරු හරි මේ ආනාපානයේ තියෙන මේ අස්තර විස්තර දැකීමෙන් තමයි මෙච්චර ආරස්සාවක් සැලසෙන බව. මෙච්චර දුරට දුස්චරිතෙන් තමයි බේරෙන බව. නීවරණයන්ගෙන් බේරෙන බව. අවිද්‍යාවෙන් බේරෙන බව කප්පට කල්පනා කරන්නේ. මේ උදේ ඉඳලා හැඳ ගන්න හැඳක්කම් ගන්න මේ ආස්වාස ප්‍රස්වාසයේ බලලා කාටද හරි ගියේ කියලා. අපි කියනවා නාල කාටද හරි ගියේ කියලා. නානවට නානවා ඒ වුණත් නාල හරි ජීවිනියෙක් නෑ ඒ වෙලාවෙත් ඕවර් ටයිම් කරලා ඔෆිස් එකේ කියන කියා කරේ හම්බ කරන්න තිබ්බා. ඒ වගේ තමයි මේ ආනාපානේ බල්ලා කරන්න පුළුවන්ද කියලා මේ අවිජ්ජා සූත්‍රයේ පියවර හතරක් පිළිවසර ගිහිලා ආනාපානේ පිළිබඳ සාදර වෙනකොට අර පියවර හතර ගීම තියෙන භයානකම දන්නවනේ යම් කිසි කෙනෙක්. සංසාර බය දන්නවා නම් මේ පුද්ගලයා මේ ආනාපානට ඉදී බලන ගතිය. ව්‍යංජන අනුව්‍යංජන ගන්න ගතිය. රූපයක ව්‍යංජන අනුව්‍යංජන ගන්න කියලා ඇහි කෙලස් පහළ වෙන එක. සද්දක ව්‍යංජන අනුව්‍යංජන ගන්න කියලා කනේ කෙලස් පහළ වෙන එක. වදින ගඳ සුවඳක ව්‍යංජන අනුව්‍යංජන ගන්න කියලා නාසයේ කෙලස් පහළ වෙන එක දැනෙන රසයක ව්‍යංජන අනුව්‍යංජන ගන්න කියලා දිවේ කෙලස් පහළ වෙන එක කයේ විනෙත් අනිකුත් තැන්වල එන පහස දැකලා කෙලස් පහළ වෙන තියෙන ගතිය සියල්ලම අරසාවක් ලබන්නේ. ඒ විතරක් නෙවෙයි ආනාපානේ කවදාකවත් දකමැති පැතිකඩ දැක් ගන්න පුළුවන්. මේ විදිහට සොලක්ෂණ, පච්චත්ත ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ, ස්වභාව ලක්ෂණ, භාව ලක්ෂණ ගති. මේක තමයි භෞතික විද්‍යාව කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ භෞතික විද්‍යාව කියන්නේ අවුරුදු 2600කට කලින් ඔය කියන නමෙන් නෙවෙයි. රූප ධර්මයාගේ ස්වභාව ලක්ෂණ. මේකෙදි භෞතික විද්‍යාඥයා හිතා ගන්න බැරි විස්තර අස්තර දිගේ අපි වෙනියලා තියෙන බුදුහාමුදුරුවෝ. මොකද අවාසනාවට වගේ සිංහල බෞද්ධ ඉතිහාසයේ අවුරුදු 1000ක පමණ කාලේ නැසීරම යට ගිහිල්ලා බුද්ධාම කියලා කියන්නේ පූජා විදියක් වඩපත් වෙලා තියෙනවා. බුද්ධාම කියලා කියන්නේ පින් කරගන්න තිප්පලක් වඩපත් වෙලා තියෙනවා. බුද්ධාම කියලා කියන්නේ සංසාරේ දිගට දිගට පින් කර කර යන තරම් බාටපත් කරලා තියෙන මේ ගන්න හුස්ම මේ සියල්ලම ගැබ් වෙලා තියෙන බව. මේක දිහා ඉතාම සාදරව ව්‍යංජන ව්‍යංජන බලන ගතියෙන් බැලුවොත් අපිට බුදුන්ගේ හේවණැල්ලේ සිවුර හේවණැල්ලේ ඉන්න තරමට බුද්ධ ධර්මය සජීවී කරගන්න පුළුවන් බව අනේ අපි සාහිත්‍යයෙන් ගැලවිලා අවුරුදු 10 ගන්න. ඒක ගොඩාක් තියෙනවා. අපිට විදේශ ආධාර වලින් අපි විනා විදේශ බලපෑම් වලින් අපේ හාමුදුරුවෝ මැරුවා, පුස්කොළ පොත් පිච්චුවා, පන්සල් විනාශ කරා, තිබුණු අත්දැකීම් සේරම නැති කරා. සංවිධානාත්මකව කරා. ඊමදුවට අපිත් ඒ කියන தත්යෙන් රූප බලන්න, සද්ද අහන්න, ගඳ බලන්න, රස බලන්න අනේක පොහසත්කමක් කියලා හිතාගත්තා. මේ සුද්ධ දීගුලන්න. බුදුජානනාංශ කිව්වා ධර්ම ආරක්ෂාව නැත්තම් ධර්ම දානය තියෙන මේ නහසේ යට. ඒකෙදි තියෙන එක ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් බැලුවා නම් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් පහළ වෙන තියෙන කෙලෙස් ප්‍රහාරයේ කපලාගෙන අතර ආස්වාස් ප්‍රසවාසයේ තුල සම්පූර්ණ ලෝකයේ තියෙන බව භෞතික විද්‍යාව පිළිබඳව ඩබල් PhD ගන්න පුළුවන් බව. ඒ විතරක් නෙවෙයි හුදුට මතක තියාගන්න. ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකින් දකින්නට වැඩිය අණු පරමාණු ඒ වගේ කොටස් වල මුත් කොටස් මේක බලනවා නම් භාවනාදී වේ. පුදුමාකාර සමාන්තරකමක් තියෙනවා. අද ඕනෙම ඒ භෞතික විද්‍යාඥයන් විසින් දිනු කරන අනුදක්ෂණ සහ දුරදක්ෂණ වලින් ගත්ත ෆොටෝ වල ඉතාමත්ම සවිස්තර දේ බලන්න ඇත්තක වහගත්තාම පේන එක තමයි. ඒක නිසා හොඳලා ඔය මැජික් කණ්ණාඩි වලින් බලන්නේ උන්දලාගෙම තියෙන ඇහි කියන එකම තමයි. කවදාකවත් මැජික් කණ්ණාඩි වලින් අපිට ඇත්තක් පෙන්වන්නේ නැහැ. කණ්ණාඩිය හරහා පෙන්නේ ඇත්ත ඒක වහගත් එකම තමයි. ඒ නිසා සරුවච්චන් වහන්සේ කවුරුත් 2600 කට ඉස්සලා හරියට මානාපානිය ඇතුළට බහැලා සුලක්ෂණේ දැකලා, පච්චත්ත ලක්ෂණේ දැකලා, පුද්ගලික ලක්ෂණේ දැකලා, ස්වභාව ලක්ෂණේ දැකලා, භාව ලක්ෂණේ දැකලා කිව්වා ඔත්තනමයි නිවන තියෙන්නේ. එතකොට අර ඇහි කනේ නාසයේ පවතින කෙලෙස් දෝරාව දෝරේ ගන්න එකත් අතර වෙලා මේකට ගියොත් දකින දකින ආස්වාසයේ මේ දිග බව මේ කෙටි බව මේ සීතල මේ උණුසුම මේ කම්පන මේ චංචල කියලා දකිනවනම් මම කියන සුද්ධ වශයෙන්ම විපස්සනාවක් මම කතා කරන්නේ මෙතෙන්ද ගියාට පස්සේ දවසක යෝගාවචරය පැදුරේ ලාගත්තා වගේ පිටිය සකස් කරගත්තා වගේ ආස්වාසයේ යාන්තමන පටන් ගන්න මේ ඉදින කුප්පණ ගති පහළ වෙන තැන ඉඳලා ගොරෝසු තැන දක්වා ආස්වාසය ගිහිලා අන්තිමට තුනී වෙලා යන දැක දක්වා බලන එකට කියනවා සබ්බකාය පරිසංවේදී අස සිස්සාමිති සික්කති සබ්බකාය පරිසංවේදී පස්ස සිස්සාමිති සික්කති ආස්වාද ප්‍රසවාස මුලුල්ලම මුලමදාග දකින්නකොට ඒ පුද්ගලයා මේකයි නිවන කියලා කියන්නේ මේකයි මේ චිත්තක්ෂණේ නිවන කියලා කියන්නේ මේක මට අම්මා අප්පා දීප එකක් නෙවෙයි ප්‍රාර්ථනා කරලා ගත් එකක් නෙවෙයි තව කෙනෙකුට දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි මම විශ්ින් මනුස්ස ජීවිතේ ජීවත් කරනවා නම් නැත්නම් මම ජීවත් වෙනවා නම් ඔච්චර තමයි ධර්මික. ඕකයි සජීවී ධර්ම. ඔතෙන් ගියොත් ඒ මචර කාදාකත් කවුරු මොන රූප බහු පාලාගිය වැනි බහුරු කෝලං කියලා පෙන්වුවාට මෙයාගේ හිත ව්‍යංජන අනුව්‍යංජන ගැනීමක් වශයෙන් ආනාපාන බහින්න බහින්න බහින්න රූපයාගේ ව්‍යංජන අනුව්‍යංජන ගැනීම කරන්න බැරි වෙනවා මොකද හිතට එකවරකට එකයි කරන්න පුළුවන්. හිත ඇඟුම් මුදාහැරලා නම් හිත යම් දෙයක ව්‍යාපෘත නැත්නම් යකාය කම්මල වගේ බලාගෙන ඉන්න රූපයක් එනකන් සද්දයක් ඇහෙනකන් ගඳක් එනකන් රසක් එනකන් ඒ විතරක් මේ පැනපු ගමන් ඒ රූපේ ව්‍යංජනන ව්‍යංජන ගන්න අංග ප්‍රත්‍යංග ගණ්ඩ ගණ්ඩ ගණ්ඩ රාගානුසය දෝසානුසය මෝහානුසය ඇති වෙනවා එතකොට කාට හරි කියකි එහෙනම් ආනාපානයේ හිත යොදාගෙන ඉන්නකොට රාගානුසය දෝසානුසය මෝහානුසය ඉන්නේ නැද්ද කියලා එන්න පුළුවන්. ඒක ඇති ප්‍රශ්නයක් නෑ. නමුත් ආනාපාන කියන්නේ තාමත් උපේක්ෂක අරමුණ. භවන කරන්නේ නැත්නම් ආනාපාන කෙරේ. මෙතන තියෙන්නේ කරන ආනාපානයේ ව්‍යංජන අනුව්‍යංජන ගැනීමක් අතරින් හිත নিমগ্ন වීම තුලින් බැසගැන්ම තුලින් ප්‍රවිෂ්ඨ වීම තුලින් ගෙවැදීම තුලින් පිට අරසාව ලබනවා. මේ මේකේ මේ තියෙන යමකට බැස ගැනීම තුලින් අනික් බොහෝ දේවල් ප්‍රතික්ෂේප කිරීම කටයුතු බුදුහාමුදුරුවෝ කියපු දෙයක් නේ ලෝකේ හැටි. නමුත් කෝකටද බහින්න ඕනේ කෝකද ප්‍රතික්ෂේප කරන්න ඕනේ කියන එක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. එහෙම නැත්නම් හරි දැක්ම කියලා කියන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා බොහෝමත්ම මැදයන් ආනාපානට ප්‍රවිෂ්ඨ වෙනවා. අනිත් දේවල් බහතප්පා. මේ දෙකම එකයි. යමකට බහිනවා කියන්නේ බොහෝ දේවල් ප්‍රතික්ෂේප කිරීම. මේකෙදි මේ බහින්නේ මේකටයි ප්‍රතික්ෂේප කරන්නේ මේකයි කියන එක දන්නේ නැත්තම් ඉතින් මනුස්සයගේ රූප බැලුවාම කො පෞසිද්ධ වෙනවා මට පෙරපින් කළ ලැබු ආත්මේ නිසා මට හොඳ ඇත් දෙකක් හම්බෙලා තියෙනවා මේ ලස්සන රූප තියෙන ඔයගොල්ලෝ කවුද ඉන්නේ මට මේ නීති දාන්න ඕකෙන් කවුද පෞසිද්ධ වෙනවා කියලා කියන්නේ මට අයිතියක් තියෙනවා කියලා අනේ අයිතියක් තියෙනවා අපාය කාටවත් නැහැ කියන්නේ ඕනේ නම් මේ විකාරය තුලින් නිවනට යන්න පුළුවන් බවයි බුදුහාමුදුරුවෝ බොහෝමයිත්‍රි අනුකම්පාවෙන් කියන්නේ ඉන්දිය සංවරය කරපල්ලා. ඒ කොරන්න ප්‍රාර්ථනා කරලා බෑ. වඩන ලද සතියක් ඕන සමාධියක් ඕන මූල කර්මත්තානයක්. මේ මූල කර්මත්තානේ රූප කර්මත්තානයක් වෙන්න ඕන. මේන්න මේ විදිහට ලදලද චිත්තක්ෂණයේ අරමුණේ ව්‍යංජන අනුව්‍යංජන බැලීම තුලින් බාහිරින් එන්න පුළුවන් රූප ශබ්ද ගන්ධ රස විශේෂ ව්‍යංජන අනුව්‍යංජන නොබැලීමේ මේ ක්‍රියාවලිය පෙන්වීමට බුරුම ස්වාමීන් වහන්සේ අපිට මෙහෙම නිදර්ශනයක් උන්වහන්සේ කිව්වා මේ කටපුංචි බෝතලයක් තියෙන. සෙන් කුප්පියක් හරි පුංචි කට ඔඩිකොලම් බෝතලයක් කියන්නේ. මේක ඇතුලේ තියෙන වාතය ඒ සෙන් වලින් වර්ණ ගැන්විලා තියෙනවා. නැත්නම් ගඳ දෙයක් තිබුණා ගඳ ගැසිලා තියෙනවා. මේ වාතය පිට කරන්න ඕන අපිට. මොනම ක්‍රමයක්වත් නැහැ වරෙන් වරෙන් කියලා ප්‍රාර්ථනා කරත් යාග හෝම කරත් ඇතුලේ තියෙන වාතය ගන්න බෑ. මේක එකක් උරුකමක් තියෙනවා. මේකට වතුර බෙරෙව්වොත් වාතය අයින් වෙනවා. නමුත් කටපුංජින්ද වතුර වක් කරන්න බෑ. දියවැලකට ගිහලා ඇල්ලුවාට මේක දියවැල දිය ඇල්ලකට කටපුංජි වතුර කවදාකවත් වතුර ඇතුලට යන්නේ. ඒ නිසා මොකද කරන්න වෙන්නේ? පොල්කෙන් දත් දාලා. එහෙනම් මේ හරදාන රෙදි කැලකින් නූලක් ඇතුලට දාන නූලට වතුර දාලා තිබ්බොත් කඳුල කඳුල කඳුල කඳුල මේ පහන්තිරයක තෙල් අදින්න වගේ පල්ලයට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා යොදන යොදන වතුර කඳුළු ප්‍රමාණයට වාතය පිට වෙනවා. ඊ타ත්ම ප්‍රවේශමෙන් බෝතලේ අල්ලගෙන උඩ භාජනයේ වතුර තියාගෙන ඒකෙන් නූලක් දිගේ කෙන්ඩක් දිගේ පාන්තිරයක් දිගේ වතුර ටික ටික ටික ටික බැස්සන්න ගියොත් බස්සන වතුර බහින ප්‍රමාණයට වාතය පිටිනවා. ඒ වගේ තමයි අපි ආස්වාස ප්‍රස්වාසයේ විස්තර දැක ගන්න ගන්න සවිස්තරව දකින්න දකින්න ඇහැ විශේෂයි පහළ වෙන්න තියෙන කෙලස් පිට වෙලා යනවා. කන විශේෂයි පහළ වෙන්න ඒ චිත්තයෙන් තියෙන කෙලස් පිට වෙලා යනවා. නාසය දිවකය. මේ නිසා අපි දවසින් දවස දවසින් දවස ආනාපානීට සාදර වෙලා විස්තර අනුව්‍යංජන ව්‍යංජන වශයෙන් බලන්න බලන්න බලන්න අපිට ලැබෙන ආරසාවේ ප්‍රමාණය තේරෙන කවදා හරි මාර්ගඵලයක් ලැබපු දවසේ. එතකම්ම ප්‍රශ්න කරනවා අයියෝ ආනාපානේ බලලා ඕක තුල තියෙනද ඔච්චර ගැඹුරු නිවන් ගමනක් කියලා. මොකද මේ තියෙන්නේ කොච්චර කෙරුවක්වත් අර රූප බලන්න තියෙන කැඳරක. ශබ්ද අහන්න තියෙන කැඳරක. ආනාපාන තියෙන නීරසක. අර අඳින අඳින්න කාට හැංගෙන් හැට අනපුවාම කියනවා වගේ මේ ආනාපාන එපායල ඔහේ කම්මැලි කවර බලනකොට එන සෑම රූපයක්ම සාදර වෙලා ව්‍යංජන ව්‍යංජස කරනවා. ඒ ගැනීමට අපි කියන ආනන්ද ආනාපාන ආනන්දර කිරීමක් කියන්නේ. යම් හේයකින් ආනාපානයේ මේ විදිහට ඇති හැම උණුසුමක්ම සිසිලසක්ම කම්පනයක්ම චංචලයක්ම මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි ආස්වාසය මෙහෙමයි ප්‍රසවාසය මෙහෙමයි දෙක අතර මැද මෙහෙමයි කියලා එක දවසක පටන් ගත්ත ආස්වාසයේ මුල මැද හරහා ගිහිල්ලා ප්‍රසවාසයේ මුල මැද හරහා ගිහිල්ලා සම්පූර්ණ ආස්වාස ප්‍රසවාසය අත ගාගෙන යන්න පුළුවන් තැනට එන වෙලාවක් එනවා ආ මේ වෙලාවට එනකොට යෝගාචර තේරෙයි මේ විස්තර වැඩි වැඩියෙන් බැලීම නිසා හිත ඇවිස්සෙනවද හිත තැම්පත් වෙනවද කියන්නේ. කද්දාකවත් හිතන්නේ නැති විදිහට හිත තැම්පත් වෙනවා. මෙන්න මේක තමයි විපස්සනා සමාධිය කියලා කියන්නේ. සමථ සමාධියදී මේ හැලහොල්මන් ඉදෙන දෙයක නෙමෙයි හිත යොදා. ඉස්තිරව පවතින කසින මණ්ඩලයක් හරි ඉස්තිර පවතින බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය වගේ දෙයකට හිත යොදාන්නේ ඒකේ නිමග්න කරනවා. එතකොට හිත තැම්පත් වෙනවා කියනක මේ ඔක්කොම පිළිගන්නවා. ඒකට ඒකාග්‍රතාවය කියලා උද්ද බැඳගෙන වඳි කියන්නේ. නමුත් සර්වඥාන්සේගේ දේශනාවේ හැටියට අම්පූර්ණ සම්පූර්ණ සක්‍රිය සම්පූර්ණ සජීවී සම්පූර්ණ ක්‍රියාවත් වෙච්ච ආනාපානට කෙලින්ම මුණ දානකොට ආරම්මණී ඒකාකාරේන පවත්තමානෝ පටිපක්ඛේන අනවිභූතෝ අප්පිතෝ විය චිත්තං නිච්චලන්ත අපේති කියලා විසුද්ධි මාර්ග අටුවාචාර්යන් වහන්සේලා කියාපු වචන බුරුමේදී හරියට විස්තර කළා දෙනවා. ආනාපානේ වෙස් මාරු වෙන්න මාරු වෙන්න. උණුසුමෙන් සිසිලට මාරනවා, කම්පණයෙන් චංචලට මාරු වෙනවා, උණු මේ පිරිමැදෙන ගතියෙන් හෙල්ලෙන ගතියට මාරු වෙනවා. নানা ප්‍රදේවල් සවිස්තරව බලන්න බලන්න බලන්න හිත යම් ප්‍රමාණයකට කර්මණේ වුණාට පස්සේ දෙක සමාන වේගයෙන් වේග වෙනකොට කටින් නිශ්චල වස්තු දෙකක් වගේ දෙකේ සම්පත් භාවයක් එනවා. චිත්ත ඒකග්ගතා කියලා කියන්නේ මේකට කණික චිත්ත චිත්ත ඒකග්ගතා කියලා විපස්සනා සමාධිය කතා කරන්නේ කණික චිත්ත ඒකග්ගතාති කණමත්තට්ටිජික සමාධි කියලා කියනවා. ක්ෂණ මාත්‍රේ හිටපු සමාධියක් තියෙනවා. ක්ෂණ මාත්‍රේ කියන්නේ ආනාපානිය මේ උණුසුමෙන් මේ සිසිලට මාරු වෙනකොට හිතත් ඒ තරමටම ගහන ගහන පදයට නටන නටන නටන පදයට ගන්න. මේ දෙක මේ විදිහට මාරු වෙනකොට පටිපක්කේන අනබිබූතු නිවන ධර්මයන්ගෙන් අභිභවණය වුණේ නැත්නම් අප්පිතෝ විය චිත්තං නිච්චලන්ට අපේති කියලා අර වේගවත් ගමනට හිතක් වේගවත් වෙලා දෙකේම වේග සමාන වෙනකොට මූණට මූණ දැම්මා වගේ සමත සමාධියට හා සමාන සමාධියක් වෙනවා. කවවම කවදාකවත් යෝගාවචරික විශ්වාස කරන්නේ මෙච්චර වේග දෙකක් සමානව වැඩ කරනකොට නිශ්චල භාවයක් එනවයි කියන්නේ. මේකයි ඒ නිසා මේකට කියන්නේ ගඟ දිගේ ඉහළට පින ගමනක් මේකේ තියෙන්නේ. අපි දන්න දෙයක් නෙවෙයි සිද්ධ වෙන්නේ. මෙච්චර ළඟ ළඟ බලලා උණු උණුවේ පැහි පැහි කොචක දම දම දානකොට මේක සමාධියක්ද කියලා සැකෙයිද මේක සතියක්ද කියලා සැකෙයිද මේක ආනාපානද කියලා සැකෙයිද මේ ආනාපානේ ආස්වාද ප්‍රසආද දෙකවත් වෙන් වෙන්නේ නැතුව මට පැටලිලාද කියලා සැකෙයිද නිසා ලක්ෂ වාරයක් ධර්ම සාකච්ඡා තිබ්බත් හැමදම අහන ප්‍රශ්නයක් තමයි මට මෙහෙම වුණා මම යන්නේ හරි පාරද ඒ තරමටම අපේ හිත සම්ප්‍රදාන කුල දැනුමේ පච වෙලා තියෙනවා වාල් වෙලා තියෙන්නේ. අපි කවදාකවත් කැමති නැහැ අලුත් දෙයක් හිතන්න. අලුත් තාලෙට හිතන්න. ගඟට ගිහලට යන්න. නමුත් යෝගාවචරයක් වෙනකොට ගැරන්ඩියේ පොල් කටුලියෙන් ඇදලා ගත්තා වගේ හැම්ම ගහලා පතුරු ගහලා සම්පූර්ණම අලුත් කරලා ගන්න. මෙතෙන්දි කාංකා විතරණ විසුද්ධිය කියලා කියනවා සැක සංකා දුරු වෙලා ඊට පස්සේ යෝගාවචර තිනවා අන්න එහෙම ආනාපානී සෑම කුඩා අණු කුඩා අංශු වශයෙන් ව්‍යංජන අණු ව්‍යංජන වශයෙන් අංග ප්‍රත්‍යංග වශයෙන් විස්තර කර කර කට ගාලා peer ගෙඩියක් අපහපයකේ ඕජාව උරා ගන්නා වගේ ආනාපානී උරාබන මට්ටමට ගියාට පස්සේ තියෙන පුදුම ආරක්ෂාවකුත් මුළු ලෝකෙම තියෙන ධර්මතා ධාතු මනස්කාර වශයෙන් උත් එලිපත්ත උඩට භාවනා ගියාට පස්සේ යෝගාවචරය සම්මත ලෝකේ ඉඳලා අපි කියන සම්මුති ලෝකේ ඉඳලා පරමාර්ථය දිහාට යන්න <clears throat> සුදුසුකම් ඇති කරගන්න. <clears throat> කෙල්ලෙක් කොට හරි වුණා වගේ. <clears throat> වැඩි වීපත් වෙන්න ලෑස්ති වෙනවා. ඉතින් මේක හරිය තීරණාත්මක තැන. ආන්නේ තීරණාත්මක තැනේදී ਸਰවඥාන්සේ ගැන විශ්වාසයෙන් මේ ආනාපානෙම අදහන. මේ සතියම අදහන. මේ සමාධිය මේ විපස්සනා සමාධිය කියලා හදාගෙන ඒක දිගට පවත්වලා මේක එක චිත්තක්ෂණයක් නෙවෙයි එක ආස්වාසයක් නෙවෙයි එක ප්‍රසවාසයක් දිගින් දිගට දිගින් දිගට පවතිනකොට අනිකුත් ඉන්ද්‍රියන්ගේ ඇති වෙන ඉන්ද්‍රිය සංවරය විස්තර කරන්න පුළුවන් වෙන්නේ විඥානයේ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ தත්ත්වයට යනවා වගේ. අපේ විඥානය යනවා එක ගුහාවකට එළියේ හෙන ගැව්වත් ඇහින්නේ. නෑ හෙනවම නෙවෙයි. තමන් ඒකෙන් අරසයි. කය උණුසුම් සිසිල් ගති වැටුණාට ඒකෙන් බාධාවක් නැහැ. හිතවිලි අනන්ත හිතවිලි එනවා බාධාවක් නැහැ. මේකට අර ලොකු අරසාවක් එනවා වීදුරු ගලෝවක් ඇතුළට ගිය කෙනෙක් වාගේ, බංකරයක් ඇතුළට ගිය කෙනෙක් වාගේ, කට්ට ඇතුළට ගිය ඉබ්බෙක් වාගේ. තමන තියෙන මේ ලෝකේ නම් බාහිර নানা ආකාර දියසුලි සුරිසුලං සුනාමි යනවා. නමුත් තමන් අරසාවක් තියෙනවා කියන්නේ. මේකත් සමහරකට බය ඇති වෙනවා. සැක ඇති වෙනවා මේ මනෝවිකාරයක්ද? නැත්නම් මේ හීනයක්ද? නැත්නම් මනෝලෝකයක්ද කියලා. මේ වෙලාවේදී එහෙම හිතෙන්න හේතුව අර නිමිති කරගන්න තිබුණු ව්‍යංජන අනුව්‍යංජන ගත්ත ආනාපානේ ඒ තරමටම සංසිඳිලා. ඉතින් යෝගාචර සතිය ආරක්ෂාව නැත්නම් මම ආපු ගමන පිළිබඳව මග විසිතුරු අමතක වුණොත් ඒක පාට බය වෙලා ඇද්ද ගන්න. හයියෙන් හුස්ම ගන්නවා මේ නැති වෙච්ච හුස්ම ඇති කරගන්න. එහෙම නැත්නම් මේ මොනක්වත් නැත්නම් ඉඳ ගන්න. ඒ මොනක්වත් නැත්තම් අඩු ගාණ සැක කරනවා මම හරි පාර දින්නේ නැද්ද කියලා. මේ සේරම මග අරවලා අනිකුත් ඉන්ද්‍රයන් සේරම තියෙද්දි ඒවට අරමුණුත් එනවා වගේ පෙනෙද්දි ඒ කිසිම දෙයකට මායින් කරන්නේ නැතුව ගත්ත අරමුණ දිගේම ඉදිරියට යන්න පුදුමාකාර ඉන්ද්‍රිය සංවරයක් අවශ්‍ය වෙනවා. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ සංවර වෙන වෙලාවෙදී ඒකට සාදු කියන එකයි. ඒකට සමාදම් වෙන එකයි. එහෙම සමාදම් නොවි <clears throat> ආයත් ගන්නවයි කියලා කියන්නේ හුස්ම ගන්නවයි කියලා කියන්නේ ආය සැක කරනවයි කියලා කියන්නේ පෑදීතියට බොරදිය දෙමිල්ලක් තමයි. එහෙම නැත්නම් අනාකූල ප්‍රවාහයක් ආකූල කිරීමක් තමයි. මේක හොඳට ලස්සන තේරෙන්නේ මේ සක්මන් කරගෙන ගිහිල්ලා සක්මනේ වම දකුණ වම දකුණ කියලා යම් ප්‍රමාණික සතියක් සමාධියක් හරි කියලා කෙලවරට කියලා හැරෙන වෙලාවදී ඔන්න පයේ තිබුණ හිත ටක් ගාලා රූප බලන්න හිතෙනවා. රූප බැලෙනවා. ශබ්ද ඇහෙනවා. කුලං වදිනවා තේරෙනවා මොකද ඉඳුරන් මුදා හැරලා. ඉති යෝගාවචර කියනවා මේට වැඩි හොඳයි පරියන්කේ මොකද කිසිම හුලඟක් වදින්නේ නැහැ. මොකක්වත් නැතුව කරගෙන යන්න පුළුවන්. නමුත් කවදාකවත් ඒ විශිෂ්ට අභ්‍යාසය විචිත්‍ර අභ්‍යාසයේ අභියෝගය ලැබෙන්නේ නැහැ පරියන්කේ. හම්බ වෙන්නෙම ඇත් දෙකත් අරගෙන සක්මන් කරනවා. කුලම් වදින තැනක කුරුල්ලෝ ගෑ ගන්න තැනක පය ක්‍රියාත්මක වෙන්නේ චේතනාපූර්වකමයි. හුස්ම ගන්නකොට වගේ චේතන නැතුව නිකන් ඉහළ බලන හුස්මක් නෙවෙයි. මේ සේරම පවතිtti. ඒ කියන්නේ සේරම හතුරන්ට අභියෝග කරලා පරිල්ල පුළුවන් නම් මාත් වෙනවා බලත් එක සටනට ගිය සක්මන්ට බැලලා කරනකොට මැදදීන් ඒත් යෝගාවචරය කොහොමයි ජාම බේරගන්නේ. නම හැරෙන වෙලාවේදී අනිවාර්යයෙන්ම අනෙක් ඉඳුරන් ඇවිල්ලා ආණ්ඩ හැරපාලා උලි ලිපලා හේ හේ ඔබ කෙරුවද ඔන්න බලාපන් අපේ වැඩ කියලා රූප පෙන්නලා අපි වටනවා. ශබ්ද අසවල අපි වටනවා. හුලං වත්තවල දඟලලා අපි වටනවා. මෙන්න මේකට බය වෙන්නේ නැතුව මේක තමයි සක්මනේ අභ්‍යාසය කියලා. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් එහෙම හැරෙනකොටත් ගෙනාවු සතිය බිම දාන්න නැතුව ගෙනියන්න. ඒක මං කියනවා දක්ෂ යෝගාවචරකේ වැඩක් කියලා. ඒක හරියට නගර සෝබණියක් ඇවිල්ලා <clears throat> ප්‍රධාන උයනේ පීමත්ව නටමි. ඊටාම දක්ෂව සින්දු කියයි. සල්ලාලයෝ විශාල පිරිසක් පිටේ රැස් වෙලා අරකේ කුල්මත්ව නටද්දී රජුරෝ කියනවා ඔය පිරිසෙමෙන් ඵලයන් තෙල් පිරිච්ච කලයක් කරන කඳුලක් හරි තෙල් වැට්ටුවොත් ඔගේ හිස කසා දානවා කියලා ගහලෙක් පිටිපස්සේ තියනවා. ඒකට මේ මිනිස්සයා නගර සෝමනේ බලන් ඊට හැරෙව්වොත් ඔළුවේ තෙල් හැදෙනවා. නටන මිනිසයන්ගේ හැප්පුණොත් ඒ කට්ටිය හැප්පුණාට මෙයා මරුකා. ඒසට ඒ මනුස්සයා කොහොම යයිද? නිකන් පොලක් හරහා යන මිනිහෙක් වගේ. අර මිනිස්සු නටද්දී වටපිට බලන්නෙත් නැතුව අර මිනිස්සු ඇඟේ හැප්පෙන්නෙත් නැතුව කොහොම තෙල් කලේ අරගෙන යයිද අන්නේ වගේ යනකොට තිබුණ සතිය හැරෙනකොට මුදා හරින්න දෙන්නේ නැතුව එහෙම මහරවගෙන මේ පැත්තට ගෙනියන කය කියන එක මේ ඉන්දිය සංවරයේදී මේක මම ටිකක් ආරක්ෂක පැත්තෙන් මම මේ කතා කරන්නේ පුදුමාකාර අභ්‍යාසයක් බවට පත් මේක පුරුදු කරා නම් ඒ කියන්නේ සක්මනේ කෙලවරට ගිහිල්ලා හැරෙන වෙලාවෙදී තෙල් කඳුලක්වත් වක් කරන්නේ නැතුව වට ගන්න නැතුව පිරිසක් නටන පිරිසක් මැද යන මිනිස්සෙක් වගේ සතිය බේරගත්තොත් එදිනදා ජීවිතයේ සතිය පවත්න්නේ කොහොමද කියන එක එච්චර අමාරු නෑ විස්තර කරන්න. මොකද ඉන්න ජීවිතේ අපි විවිධ චේතනා පහල වෙනවා එකවරකට වැඩ තුන හතරක් කරනවා බාහිර පිරිසුත් ඇවිල්ලාට කතා කරනවා ගොඩක් වැඩ කරනවා ඒ කවුරු මොන ජවුසන් නැටුවත් ඉන්දිය සංවර කරගත්තොත් බේරෙනවා මෙන්න මෙතනදී මම කියන්නම් ඕගොල්ලෝ අකමැතුනට අපේ ඉන්දිය සංවර නැති කරන්නේ කිට්ටු අන්තම නෑදෑයෝ සහ අපේ ප්‍රියමනාප වස්තු ඒව අපේ නිදන ගෙටත් එනවා හැම තැනම වට කරලා තියෙනවා ඉතින් අපි හිතන්නේ අනේ මේ මේ ප්‍රේමණීය වස්තු ප්‍රේමය සඳහා තමයි මගේ මුළු ජීවිතේම ගත කරේ බුදුහාම කියන ප්‍රේමතෝ ජායති සෝකෝ. භාවනා කරන්න කියන මිනිසට කොක්ක වදින්නෙම කිට්ටුවක් ඒකයි මේ නැහැෙන නොදකින්න නොපතන් කියලා කැලේකට රිංගුවාට පස්සේ ওই රිලව් හොඳයි. වල්ලුරු හොඳයි. සර්පයෝ හොඳයි. මොකද උන්ගේ කීටි 50ක් නම් ඇවිල්ලා ගැහුවත් හිතාගත්ත කිසි මොන කරන්නේ දෙය හැටිනේ කියලා. ප්‍රශ්නේ මේ කිට්ටුවන්තෙන් එනකොට කවදාකවත් ගලවන්න බෑ. පුදුම විදියට අපි මේ අවිද්‍යාව පිළිබඳ දුක පිළිබඳ ඇති අවිද්‍යාවට අපි තෘෂ්ණා කරනවා. ඒ වගේම සැප පිළිබඳව මේ සැප ලැබීම සඳහා අපි කරන මේ මායාව සේරම අවිද්‍යාව විදිහට වැඩ කරනවා. අපිට ඇති ආසාවක් තියෙනවනේ මේක සාධාරණීකරණය කරන්නේ තන්නේ කර අවිද්‍යාව කියලා. සරුවචන්සි මෙන්න මෙවැනි ලෝකයකටයි මේ බණ කියන්නේ මිනිස්සෙයිනේ. ওই දුක පිළිබඳ ඇති ආසාව තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අපි පුදුම ආසයි අපේ කිට්ටුවන්තයෙන් දුක ලබන්න ඕක තේරෙන්නේ මරණ චිත්තක්ෂණය. මේ සේරගෙම වෙන් වෙන්න වෙනකොට විඳින හරියක් විඳලා අන්තිමට මරණ චිත්තක්ෂණ මේ සේරගෙම ඇටි කුකුලෙක් කැවිලා ගොළු බෙල්ලෙක් කල්ලාන මස් කලවනවා වගේ ගලවන මොහොත එනකොට ඔය එක්කෙනෙක්වත් නෑ උදව් කරන්නේ. ඒ නිසා මේ ජීවත් වෙන කාලෙදීම අපිටාව කාලික පොඩක් වින් වෙලා මේ ඉන්දිය සංවරය පිළිබඳ හිතලා හෝ සතිය ඇති කිරීම ගැන හිතලා හෝ මූල කර්මත්තානේ ව්‍යංජන අනුව්‍යංජන ගැන හිතලා හෝ අපි එක අරමුණකට ප්‍රවිෂ්ඨ වුණොත් බොහෝ අරමුණු වලින් බේරෙනවා. ඉතින් මේ නිසා එකකට ප්‍රවිෂ්ඨ වෙනවා කියලා කියන්නේ බොහෝ දේක අරස්සාවක් මේ ප්‍රවිෂ්ඨ වෙන දේ උපේක්ෂා සහිත දෙයක් නම් අපි බේරෙනවා. එහෙම නොවුනොත් වෙන්නේ මොකද්ද? අපේ රුචි අරුචිකම් අනුව පෞෂත්‍ය අනුව අපේ රුචි දෙයකට බැහැගත්තට පස්සේ වෙන්නේ කෙලෙස් වගුරු. මේ නිසා ඔය ගිරිමානන්ද සූත්‍රය වගේ තැන්වල සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා සර්වචනාංශේ යේ ලෝකේ උපේ උපාදානා චේතසෝ අභි අදිඨානාපි නිවේසානුසය තේ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ කියලා මේ සියලු ලෝකේ සබ්බ ලෝකේ අනාභි රතිය පහල කරන්නේ කියන්නේ. මොකද අභිරතිය තමයි කෙලස් වගුරුවන හැටි. අනාභිරතිය පහල කරන වාංගු කරගන්නේ මොකද්ද? මධ්‍යස්ත උපේක්ෂා සහිත උපක් මේ නා මූල කර්මස්ථානය. ආනාපානෙ තියලා ආනාපානේ නාමයෙන් රූප බැලීමේ ආසාව පොඩ්ඩක් රූප පිළිබඳ ව්‍යංජන අනුව්‍යංජන ගැනීම පොඩ්ඩක් රූප විශ්ේ පහළ වෙන්න පුළුවන් ඉන්ද්‍රිය අසංවර වීමෙන් පහළ වෙන්න පුළුවන් කෙලෙස් පොඩ්ඩක් තල්ලු කළ ගන්න. ඒ වගේම ආනාපානෙට කරකිරීමක් වශයෙන් සද්ද ඇහිීමෙන් ඇති වෙන උපදින්න පුළුවන් වකුවන්න පුළුවන් කෙලෙස් සමාවක් තියෙනවනම් පොඩ්ඩක් පැත්තකට දාන්න. ඒ නිසා ආනාපානෙ කරගෙන උන සද්දයක් ඇහෙන. රූපයක් පේන. ගඳක් සුවඳක් වයි. ඒකට යෝගාවචරය දැනගන්න ඕනේ දැන් මම මොකිටද ඡන්දෙ දෙන්න ඕනේ. මොකද්ද මොකිටද ප්‍රමුඛ ස්ථානෙ දෙන්න ඕනේ. තමන්ට රහද්දී ඇවිල්ලා දෝකාර දෙන. කඩා වදිනවා අපේ විඥාන ස්රෝතේට. චිත්ත ප්‍රවෘතියට. ඒකම රූප පේන බොහෝමත්ම සජීවී මේ ඊයේ වෙච්ච දේ හෙට වෙන්න තියෙන දේ ඇත්තයි සත්‍යයි අද්දුතයි ප්‍රත්‍යක්ෂයි. ඒ යෝගාචරය ආනදර කළොත් ආනාපානට ආනදර කළා මේ පේන දේවල් දිගේ ගියොත් ඒ සෑම වෙලාවකම ආනාපානෙ කෙන්චි වෙනවා කෙට්ටු වෙනවා භාවනාව අඩු වෙනවා නිවර්ණ වැඩෙනවා අවිද්‍යාව වෙනවා. ඒ නිසා අන්තිමට අන්තිමට යනකොට පුරුදු කරගෙන යෝගාවචරය කොච්චර තීව්‍ර වේදනාවක් ආවත් කොච්චර කවුරු කැස්සක් දඟලවුවත් කවුරු හිතවිලි පහල කරන්න ආවත් දැනගන්නවා මේකෙන් බේරුණොත් උඹ බේරිලා කවුරු මොන જાති කෙරුවත් වැටුණොත් වැටුණයි. ඉතින් මේක අමාරු නිසා අපි කියනවා ආධුනිකයා සද්ද නැති වේදන නැති හිතවිලි තැනකට ගිහිල්ලා ටික ටික ටික ටික සතිය පුරුදු කරලා සද්ද වේදනා හිතිලි ටික ටික යනක පුරුදු කරලා කොච්චර සද්ද වේදනා හිතිවිලි ආවත් හිත සලා ගන්න නැතුව නොසැලෙන මනසකටපත් වෙන්න පටන් අරගත්තොත් ඒ අනිකුත් ඉඳුරංගෙන් පහළ වෙන්න කෙලෙස් පහළ වෙන්න පුළුවන් කෙලෙස් නැති කිරීමේ ප්‍රයෝගයක් වශයෙන් නැති කිරීමේ වාංගුවක් වශයෙන් අපි ආනාපානයේ සක්විති රජ කෙනෙකුගේ ඔටුන්නේ තියෙන මිනි කොණ්ඩල වගේ රකින්න. නමුත් කිසිම ලෝකේ ඉන්න මිනිසෙකුට තේරෙන්නේ නැහැ මෙච්චර වටිනාකමක් ආනාපාන කියනවා කියලා. මම මේව කියනකොට කහින කට්ටිය හිතාන දිවි අපි කැස්සට කමක් නැහැ කියලා. මම කරුණා කරලා කියනවා කරුණා කරලා එක්ක ලේන්සුවක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඒ සාධ්‍ය අඩු කරන්න මොකද කවුරු පින් කරගත්තත් ඔයගොල්ලෝ පව් කරගන්න. කැසකින් කැමේ ආසාවෙන් කරන එක නෙමෙයි මම හොඳටම දන්න එක ලෙඩක්. නමුත් මේ විෂ බීජ පැතිරෙන නිසා ඒ සඳහා මෆ්ලර් එකක් පාවිච්චි කරනවා. ලේන්සුවක් පාවිච්චි කරන එක ලේක අඩු කරගන්න බලන්න. මොකද නිතර නිතර කයින් එක්කනමයි කයින්වනම් දන්නවනේ මේක එනවයි කියලා. ඒකෙත් ඉන්දිය සංවරයක් ඕන. හැබැයි අනික් කට්ටිය මේ අනික් මෙයා කහිනවා කියලා Taman කෙලෙස් පහල කරගත්තොත් කවුරු කැස්සත් Tamanට කෙලසෙනවා. නිසා දෙපැත්තම වින් කරගෙන සංවර වේගන ඉදිරියට යන්න පටන් අරගත්තොත් බාධක හැම එකක්ම සාධක කරගන්න පුළුවන්. නමුත් ඒ බාධකය සාධකයක් බවට වෙන්න නම් බාධකේ නැවත නැතෙන්න. ඉතින් අපි ජම්මාන්තරගතව අකුසල්ගතව එන දේවල් නැවත නැවත නැවත නැවත එනකොට දැනගන්න මෙච්චරම කෙලෙසෙන් ඉස්සෙල්ලා ආනාපානෙට වාංගු වෙලා රූප බලන්න සද්ධාහන තියෙන දේවල් අඩු කරන අඩු කරන ගියාට පස්සේ දවසක් කි සතිය සමාධිය දිනුනාට පස්සේ දවසක් කි දැන් ඔන්න ආනාපානෙ මේ සක්මන් කරගෙන යන යනකොටම Tamange හිත මේ පයේ තිබිච්ච කාය ප්‍රසාදේ තිබුණ හිත එක පාඩම චක්කු ප්‍රසාදෙට පයි. පනිනකොටම සුදපේ. දැන් මොනනම් තමයි ආයෙත් පායට යන්න පුළුවන් නැත්නම් අර දැකපු දේ මොකද්ද කියලා අංග ප්‍රත්‍යංගේදී හවට යන්න පුළුවන්. එතකොට අලුතෙන්ම ඡන්දයක් අරගෙන තමයි හිත අවශ්‍ය නම් එක්ක චක්කු විඥානේ පහළ වෙන්නේ නැත්නම් කාය විඥානෙට යන්නේ. මෙන්න මෙතනදී යෝගාවචරයට තියෙනවා පුංචි විතක්කේ මෙහෙවීමේ ශක්තිය, සංකල්ප මෙහෙවීමේ ශක්තියක්, මනස්කාරයේ මෙහෙවීමේ ශක්තියක්. සුද පේනකොටම දැනගන්න ඕනේ දැන් කාය විඥානයේ තිබුණ හිත චක්කු විඥානයට ගිහිල්ලා හැබැයි දැකපු දේ ස්ත්‍රියවද පුරුෂයේද එනවද යනවද කල්ප සුද්ධ පෙන්වන්නේ. සුද පේනවා. මේක බැලීමේ කැමැත්තක් පහළුනොත් පමණයි සක්මන බහතබල රූපද බලන්නෙක් බවට පත් වෙන්නේ. ඒක ඉතාමත්ම සියුම්ම එළඹ සිටියේ හිතු නැත්තම් හිතෙන්නේ ඒ ආපු කෙනාගේ දෝෂේ. පෙනිච්ච රූපේ දෝෂේ මට බාධා කරයි. නමුත් සරුවචාන්සේ විස්තර කරනවා ඉන්දිය සංවරයේදී මේ එක තැනක ඉඳලා කාය විඥානේ ඉඳලා චක්කු විඥානට යන අතරමාරදී අනිවාර්යම යෝගාචරයේ චේතනාවට මානසිකාරයට විතක්කෙට සංකල්පෙට ඉඩක් තියලා යන්නේ පුරුද්දට යනවයි කියලා කියන්නේ සංස්කාර වෙනවයි කියලා කියන්නේ අපේ ඉන්දිය සංවරයක් නැතිකම. එහෙම නැත්නම් බයලජ්ජාවක් නැතිකම. එළඹ සිටියක් නැතිකම. ප්‍රමාදී කවදා හරි දක්ව ගන්න පුළුවන් උනොත් යෝගාවචරයට මේ හිත කැඩෙනකොටම මගේ හිත දැන් සක්මණේ තිබුණ හිත ඇහැට කරනවා කියලා සක්මණේ බාධාවක් නැතුව ගිහිල්ලා ඇති කරගන්න සතියට වැඩිය විශිෂ්ට සතියක් ඕන වෙනවා බාධාවක් තියෙනකොට බාධාවක් තියෙනවා කියලා දැනගන්න සතිය. එතකොට සුද දකින්නකොට මම දැන් සුද දැක්කා කියලා හිතන්න පුළුවන් වෙච්ච වෙලාවේ තේරෙයි පුදුමාකාර දියුණු සතියකින් තමයි ඒක සිද්ධ වෙන්නේ. එදාට බාධාවල් වලට ස්තුති කරා. ඔබට පුළුවන් නම් බාධා කරපන්. මම උත්සාහ කරනවා බාධකේ සාධකයක් කරගන්න. මෙන්න මේකෙදී හරි ලස්සන වැඩක් වෙනවා. මම නැවතත් ධාර්මණය ගන්නවා සක්මන් කරන කරන කෙලවරට යනවා. කෙලවරට යනකොට අපේ හිත බැලීම વિશે හිත හැඟුම් උදාහරණ. නැත්තම් ඒවම පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්නකොටම යෝගාචර දනවා කොච්චර කීකරු කරන්න ගියත් මේ හිත ආනාපාන නිරස කරනවා රූප තියා පැනලා යනවා. අන්නේම පැනලා යන වෙලාවේදී දැන් තමන් නතු වෙලා මත් වෙලා තමන්ට තරම් නොවන විදියට රූප බැලීමේ යෙදී ඉන්නවා කියලා දැකලා වෛර නොකර විචිදයට වෛර නොකර ඒක පිළිබඳව සතිමත් වුණොත් හිතේ තියෙන ප්‍රകൃතියක් ආයෙ හිමීට ගෙනල්ලා රුම බැලිම વિશે අමතක කරලා පයට හිත එන්නේ ඉඳ තියෙනවා වෛර කළොත් පමණක් එන්නේ නැද්ද කිමිතරක් මේ රූප ඇවිල්ලා මට කරදර කරනවා මෙච්චර කැලියකට ඇවිල්ලා භාවනා කරොත් මේක අවයි කියලා දැකපු රූපෙට වෛර කෙරුවොත් දැන් බැඳෙන්න රූපෙට නෙවෙයි ද්වේෂානුසයට. ඒ නිසා ද්වේෂානුසය පහල කරන්නේ නැතුව මේ පුරුද්දට හිත විචිත්තත්වය හොයාගෙන ගිහිල්ලා පයේ තුන හිත රූප බලන පැත්තට ගියා. මම දැන් ඉන්නේ අසරණයි මට පාණයක් නැහැ අනාත්මයි මේක තමයි හැටි. මම දැන් ඉන්නේ රූප බැලිට කියලා වෛර කරන්නේ නැතුව මධ්‍යස්ථව බැලුවොත් ආපහු හිත ප්‍රകൃතියෙම බයලජ්ජ ස්වභාවයෙන් චිත්ත නියාමයෙන් අරමුණට එනවා. ඊගාසරිත් න්යාමයක සැලසුම් කරන කියලා බලනකොට කොච්චර අරස කරන්න ගියත් හිත පොඩ්ඩක් අරක පැනලා බලලා අපව වෙනවා. මෙන්න මේ වෙලාවේදී හිත අරමුණින් පිට ගියා කියලා දකිනකොට පශ්චාත්තාපයකට කාරණා තියෙනවා. පිට ගිය අරමුණ පිට ගියා කියලා දැනගන්නකොට ආය අරමුණට එනවා කියන එක සතුටට කාරණාවක් වෙනවා. කවවම කවදාකවත් යෝගාවචරේ පිට ගිය අරමුණ නැවත <clears throat> නන්නත්තර වෙච්ච හිත ආපහු අරමුණට එනවා කියලා සතුට වෙන එක දකින්නෙත් නෑ. කවදාකවත් අනුමත කරන්නෙත් නෑ. කවදාකවත් සමාදම් වෙන්නෙත් නෑ. පිට යන හැම වතාවකම හිතාපව වෙනවා. එන හැම වතාවකම ඒක සිද්ධ වෙන්නේ අපි අම්මගෙන් අප්පගෙන් දීපු බුදලයක් නිසා නෙවෙයි. ප්‍රාර්ථනාවකින් නෙවෙයි මේ තිස්සලා තටමල තටවල තටමල මේ සතිය දිනු කරගත්ත නිසා ඒකන් සතිය විශිෂ්ටම රංගනයක් තමයි හිත පිට ගිය බව දැනගත්ත ගමන් ආපහු එන එක. මේක අගේ කරන්නේ නැත්නම් යෝගාවචරයට කවදාකවත් සතිය ඉන්ද්‍රිය මට්ටමින් බල මට්ටමට යන්නේ. නිදා ඉඳලා මේක දැකපු දවසින්ලා තමන්ගේ ජීවිතයේ సౌందර්යය පේන්න පටන් ගන්නවා. හැම බාධාවක් මේනකොට මම මේකෙන් ලකුණක් ගන්නවා. ඔබ බාධා කරම මම ආපහු ගන්නවා. මෙන්න මේ විදිහට පිට යෑම පිටපත කනගාටු වෙන එක පෘථක් ජනගතිය වශයෙන් කොච්චර පිට ගියත් ආපහු ගන්න පුළුවන් ශක්තිය මැකෙන්නේ නැහැ කියන එක ආර්ය ගතියක් වශයෙන් දැනගත්තොත් කවදා හෝ යෝගාවචරය පෘථක්තන භාවය අතහැරලා ආර්ය භාවයටපත් වෙනවා කියලා කියන්නේ ඊට පස්සේ ආ හිත පිට යන ගැන චෝදනා කරන්න යම්බ ඵලයක් මම ගන්නවා කියන අදිෂ්ඨාන ගන්න. මේකට කියනවා හැකි සංඥාව කියලා. මෙන්න මේ හැකි සංඥාව ආවට පස්සේ තියෙන manussකමේ තියෙන වටිනාකම සතියේ තියෙන වටිනාකම බුදුහාමරගේ ධර්මයේ තියෙන නෛර්යානිකත්වයේ ධර්මයේ තියෙන අකාලිකත්වයේ තේරෙනවා ඒ වෙලාවෙදීම පශ්චාත්තාප නොවි ආපහු හිත ගන්න ගන්න ගන්න අච්චරවත් හිත නොගින් ආපහු එන තත්ත්වයටපත් වෙනවා. ඒක තමයි සති බලය කියලා කියන්නේ. මේ සති බලයට යනකොට ඉන්දිය සංවරය පිළිබඳ විශිෂ්ට තත්ත්වයකට යෝගාවචරය හිටියට පිටකෙනෙක් දැක්කොත් හිතන්නේ, පේන්නේ මස කොච්චර කිරුවා තාම රූපෙට හිත යනවනේ. Tamange හිත සමාන්ටීම දෙස් දෙනවා. නමුත් යනවට මොකද එන එක පිළිබඳව සමාදම් වෙන ගතියක් තියෙනවා. යන එක අඩු වෙන ගතියකුත් වෙන හිතාමත් මෙහෙමීට මේක සිද්ධ වෙන්නේ. නමුත් යෝගාවචරය සක්විති රජ දරුගබක් රකින්න රජ මහේසිකාවක් වගේ. මෙන්න මේ සතිය ස්වයං සිද්ධව ආපහු එන්න හදන මේ ගමනට සියලු අනුග්‍රහයන් පැවැත්විය යුතුයි. මට සැකයි මම මේ කියන දේ හරියට වැටෙනවද කියලා. නමුත් මේක යෝග ජීවිතේ වැද්දගත්ම සංදිස්ථානයක් තමයි හිත පිටේයි. පශ්චාත්තාප වෙන්නේ. අපිට කිය බව දැනන ආපව ගෙනල්ලා අරමුණේ තියෙනවා. හොඳට ඕම හිතුවක්කාර කොල්ලේ හදන අම්මා කෙනෙක් තොටිල්ල තියලා හැරෙනකොට පයින් එක. යෝගේ හැටි තොටිල්ලේ ඉන්නවනම් ඒක බුබ්බඩේ. ඒක මේ මේ බබ්බනේ. අයියත් තියෙන එක තියන්න බෑ. තිබ්බ ගමන් පයින්. ඉතින් අම්මා උට ගහන්නේ ආයෙත් යන මොකද්ද පුතා මම මේ පොට්ටි ගානකන් හිටපන්කෝ කියලා තොටිලේ තියෙන තියෙනකොට පයින්. අන්නේ වගේ තමයි හිතේ වෙලා. ඒ අම්මා දන්නා මේ හැදෙන කාගේ හැටි එහෙම තමයි කියලා. ඒ වගේ සතිය වැඩෙනකොට හරිම සෙල්ලක්කාරකම් කරනවා. යකින් ඔන්න ඔය ඕනේ සද්දයක් ආවදී මට තියෙන්නේ සද්දෙන් ආපහු ගන්න එකයි. ඔබ සද්දෙන් පිටපැරම් බලෙන් මම ගන්නවා. ආනේ විදිහට කටයුතු කරන්න ගිච්චාම මෙතවක්කල් ලෝකෙ තිබුණේ බාධක ධර්ම සාධක වලටපත් වෙනවා මේකට අපේ ලොකු සංස් කිව්වේ විෂම ලෝකේ සමහිත පවත්තමයි කියන. ඉදාට යෝගාවචරය කවදාකවත් කාට චෝදනා කරන එකක් නැහැ. මේ චෝදනා කරන්න කරන්න ද්වේෂය පාන. හොඳම වැඩේ තමයි ඉඹ කඩපන් මම හදනවා. මෙවැනි හිතක විතරයි මේ ධර්මයේ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ඉන්දිය සංවරයේදී විශිෂ්ට තැනක මේ ගත කරන්නේ කවදාකවත් කිසි කෙනෙකුට චෝදනා කරන්නේ මට කෙලෙස් පහල කරයි කියලා. මට මතකයි එක තැනකේ ස්වාමීන් වහන්සේමක් බණකට කියනවා. තව කෙනෙකුට මාව කුප්පන්න පුළුවන් නම් මම තරම් දුර්වලද කියලා. මං වචනේ දාන්නේ කොහොමද? තව කෙනෙකුට මාව කුප්පන්න පුළුවන් මාව කුප්පෙක් කියලා මං කියන්නේ. ගමේ පොටේ කුප්පෙයි කියලා කියන්නේ හොස්සලංගියෙන් මැස යන බැරි කාර්ය. ඒ නිසා මොන දෙයකට හරි කුපිත වුණා නම් කරපු එකනාගේ නෙමෙයි දෝෂේ තියෙන්නේ කුපිත වෙන එකේ නිසා යත්වාදි කරන මේ තං අසංගතං විරන්තං උපජ්ජති පාපක අකුසල ධම්ම තත්ත සංවරය ආපජ්ජති කියලා යම් හේකින් මම ඉඳුරන් සංවර නොවි ගත කළොත් පහළ විය හැකියම අකුසල පාපක ධර්ම තියෙනවා නම් මම ඒලා සංවර වෙනවා රක්කති චක්කුන්ද්‍රයන් ඇහැ අරස කරගන්න කන අරස කරගන්න නවාසියාර්ථක කද්දාකවත් බෑ පින්වත්නි මූල කර්මත්තානකින් තොරව ඇහ කන දිව නාසය ආශ්‍රය කරන්නේ. පුංචි කට තියෙන කුප්පියකට වතුරක් කරන්න නැතුව වාතය පිට කරන්න බෑ. වතුර දොලකට අල්ලවක් කරන්න බෑ. ඒක හිමීට කඳුල කඳුල දාන්න. එදා යෝගාවචරය හරියට මල් මාලයකට මල් ලැබුණා වගේ සෑම බාධකයකින් මනම කොච්චරක් කෙලසිලාද මේ බාධකේ හදාගන්නේ. අනේ මට හෙට මෙච්චරම කෙලසෙන්න ඉස්සර වෙලා මේ බාධකේ හදා ගන්න පුළුවන් නම් කියන්නම් බාධකේ නැවත නැත එන්න එපායි. එදාට යෝගාචර බාධකේ පිළිබඳ සාදර හැඟීමක් ඇති කරගන්න. ඉස්සරහන් තිබුණේ මේ කාලකන්නිකොට මිච්ඡරාවත්මට බාධාවක් ආවා කියලා අර බාහිරට දොස් කියනවා. ඉස්සරහට යනකොට දෙනවා අනේ මේ බාධාව දිගට දිගට එනවනම් මට පුහුණු කරන්න පුළුවන් කියලා. ආනාපානිය කියන්නේ නිතර නිතර එන එකක්. රාගය කියලා කියන්නේ නිතර නිතර එන එකක්. ද්වේෂය කියලා කියන්නේ නිතර නිතර එන එකක්. මෝහය කියන්නේ නිතර නිතර එන එකක්. අපේ තියෙන ආශාවල් මේ නිතර නිතර එන ඒවා. ඒ නිසා ඒක අපිට නිති අභ්‍යාස පන්තියක් දෙනවා. නිති ප්‍රශ්න පත්‍රය සකස් කරනවා. සජීවී ධර්ම දන්න කෙනා මේ එකටවත් චෝදනා කරන්නේ ඔක්කොම අර කලින් තනාගත සතියේ කලින් තනාගත සමාධියේ ටික ටික ටික ටික දැඩි දැඩි කරගෙන ඝන බහල කරගෙන යන්න පටන් ගන්නතර වෙනවා කවදාකවත් මේ සෙල්ලම නම් අපි සංසාරේ කරලා නැහැ. අද තමයි ඉස්සල්ලාම කරන්නේ. ඒ නිසා <clears throat> මේ උපන් ජීවිතේ මේ අපිට ලැබිලා තියෙන්නේ පස්මා බැලුම් බල්ලා බෝසතාන් වහන්සේ පුදුනා වගේ අවස්ථාවක්. අපිට අවශ්‍ය කාලයේ, දේශයේ, කුලයේ, මව ඔක්කොම ලැබිලා තියෙනවා. ඒක සෙල්ලක්කාරකමේට. මේක පාවිච්චි කරනවා නම් මේකෙදි <clears throat> මේ මුළු සංසිද්ධියම මේ ඉන්දියා සංවරය කියන එක ඇතුළට දාලා විස්තර කරනකොට සරුවච්චන්නාංශගේ ආර්ය විනයේ ඉන්දිය සංවරය කියලා කියන්නේ රූප නොබල සිටීම නෙවෙයි එනං අන්දේකුත් නිවන් දැකලා තියෙනවා. පිනාග සමාන කියන හාමුදුරුව පිණ්ඩපාත යනකොට නිවන් දැක්කේ බීමත්තරට නාටිකාංගනාවක් දිහා බලන එක. දකින්නකොටම දැක්කලු මේ දකින්න දර්ශනයේ මාරපාසයක්. ඉත්‍ත්‍යාවක් වීදී නටනවා බීමත්ව සංගීතයේ මැද. හොඳට බලන්න හිටියා මේ වටේ ඉන්න කට්ටිය ඇස් දෙකත් අරගෙන බලන ඉන්න හැටි නමුත් උන්වහන්සේට කෙලෙස් පාරුනේ නැහැ. ඒ වගේම කියනවා ඔය තිස්ස ස්වාමීන් වහන්සේ කතා බොහොම ප්‍රසිද්ධයි. ඒ ස්වාමීන් වහන්සේ කල්දීපු කෙනෙක් භාවනා කරපු කෙනෙක්, අට්ටික සංඥා හොඳට පුරුදු කරපු කෙනෙක්. දවසක් උදේ පාන්දර ආචාර්යන් වහන්සේ වඳින්න අනුරාධපුර දිහාවට පිටත් වුණා පිනිපිට යාමි. පාන්දර. සූර්ය කරේ දාගෙන පාත්‍රේ කරේ දාගෙන සූර්ය අන්දරගෙන යනකොට අරුණ කැපීගෙන එනකොට ලාවට යාන්ත්‍රමට අරුණ කැපීගෙන එනකොට මේ කැළේ මැද හම්බුණා ඉස්ත්‍රියාව. ඒ ඉස්ත්‍රියාවේ ඉඟි බිඟි පාලා hinaහ වෙලා පාරෙන් අයින් වෙලා හාමුදුරුව පහු කරන්න ගියා. ඒ ස්වාමීන් වහන්සේ ඉස්ත්‍රියාව ගියා නෙමෙයි බැලුවේ දත්තට දෙක තියා. තස්සා දන්තං ටිකක් දිස්වා තස්සා දන්තං ටිකක් දන්තං ටිකක් දිස්වා භොබ්බ <clears throat> නිමිත්තං අනුසරි. ඒ සංස හොඳට අට්ටික සංඥාව වඩපු තතේව තේරෝ ධීරෝ අරහත්තං අපාපි. ඇටද ඇට සංඥාව ගත්තා. ඒකේ තියෙන සුදු පාට හෝ පටවිල තද ගතිය හෝ පිළිකුල. ඒක ගන්නකොට මේ ශාංශ කරපු අරමුණ නිසා අට්ටික සංඥාවෙන් ඕදාත කසිනියට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ පියවර හතරක් පහක් යනකොටම රහත් රහත් වෙනත් එක්ක මේ මේ ස්ත්‍රියව පිටිපස්සේ අඹාගෙන ආපේ පුරුෂයා ඇවිල්ලා අවසරයි ස්වාමීන් වහන්සේ මේ මේ පාරේ ස්ත්‍රියව කෙම දැක්කනද ඒ ගෙදර ගෙදර මිනිස්සු දින රණ්ඩු කරලා ස්ත්‍රියව පැනලා යන වෙලාව. ඇත්තරලා ඇත්ත එක පියලා බලනකොට ගෙදර ගෑන්නේ නැති නිසා මිනිහත් අඹාගෙන යනවා යන්නේ ගෑනේ ගෙදරමයි. ගෙදර යන පාරේ. යනකොට හාමුදුරුවෝ දැකම නිසා ඇහුවා හාමුදුරනේ ස්ත්‍රියව ගැන. හාමුදුරුවෝ කිව්වා ස්ත්‍රියවද පුරුෂයෙක්ද දන්නේ දත්තට ටිකක් නම් යනවා දැක්කයි. වෙන කෙනෙකුට නම් පාන්දර යාම ස්ත්‍රියවක් දැක්කට පස්සේ නානා ප්‍රදේවල් පහළ වෙන්න ඉඩ තියෙනවා. අර ස්වාමීන් වහන්සේ අට්ටික සංඥාව වඩපු නිසා දත්තට වේලිය දැක්ක මිසක්කා ස්ත්‍රියවද පුරුෂයද කියලා දැක්කේ නැහැ. ඉතින් මේවා අපිට පේන්නේ මැජික් වාගේ. මේවා අපිට පේන්නේ මේ ඊගුප්ත ධර්ම වාගේ. වඩන ලද මනසකට අවශ්‍ය නම් එනේන අරමුණක් අරගෙන ඉවත් එක ගැටිලා බැඳිලා එව්වට බැන බැන කැකිලේ නඩු තීන්දුව දෙන්න පුළුවන්. නමුත් ඉන්දිය සංවරයක් වරදපු කෙනා වඩ තේරුම් අරගන්නවා යත්වාදි කරන මේ තං අසංගතං විහරන්තං උප්පජ්ජති පාපකා අකුසල දහන යම් හේකින් අසංගතෝ හිතුවොත් පහළ වෙන්න පුළුවන් අකුසල කර්ම තියෙනවා නම් අන්නේ ඒක පහළ නොවීම පිණිස මම කටයුතු කරනවා මම රකින්නවා ඇහැ මම රකින්නවා කන කියලා. එතකොට ඕනම කෙනෙක් කියන්න පුළුවන් මේක අල්පිච්ච අපිච්ච භාවයක් අපිස් ගතියක් මිච්ඡර ලස්සන ලෝකේ ලස්සන රූපතියෙදී රූප බලන්න එපයි කියලා බණ කියනවා. මෙච්චර ලස්සන ලෝකේ ශබ්ද තියෙනවා, කනක් තියෙනවා පෙන පිරට, පෙර පිනට අහන්න එපයි කියලා. සර්වඥාන්සේ සඳහන් කරන ශබ්ද අහපන්, අහන තැනින් නැතර කරපන්, ඉන්හිහාර තොරන් ගන්න යන්න එපා. දිත්තේ දිත්තමත්තම් භවිෂති. අහපන්, දැකපන්, පහස ලැබපන්, නමුත් ඒකේ තොරන් ගන්න යන්න එපා. දැක්කා හොඳයි නරකයි නැහැ. දැක්ක දැක්ක මතින් අතර. ඇහුව ඇහුව මතින් අතරම වහාම එනවා මූල කර්මත්තා. මේන මේ විදිහට හරන්න ගියාම මට නම් කිසිම තාලයකට පේන්නේ මේ ශාසනය අවුරුදු 2500ක් පරණ වෙච්ච ගතියක්. මේ ශාසනයේ තියෙන බුදුහාමුදුරුත් එක්ක දවැත්නුර ජේතවනාරාමයේ කියන ගතියකුත් නැහැ. ධර්මයේ තියෙන මේ ධර්ම ඕජාව ඉන්දිය සංවරයේ ක්‍රියාත්මක හැම තැනම බුදුන් ඉන්නවා. හැම තැනම ජේතවනාරාමයක් තමයි. හැම තැනම සජීවී ශාසනයක් තමයි තියෙන්නේ. ඒක කාගත තේ තියෙන්නේ කලින් කලින් තතන තතන වැටි වැටි හදපු සතිය. සතිපට්ඨානයි. එන සෑම බාධකීම කරන්නේ සතිය තීව්‍ර කරන එක. සියුම් කරන එක. තිවුණු කරන එක. නිසා සතිය ඉන්දිය ධර්මයේ ඉඳලා බල ධර්මයේ යනකොට ඒ යෝගාවචරයට ඇති වෙන වෙනසින් හොඳටම තේනවා මනුස්ස මනසක් කොච්චර පරිණාමයේදී සත්‍ත්‍රිසිනෙකුට වැඩිය වැඩි වෙලා තියෙනවද කියලා රහත් වුණාට පස්සේ මොකද වෙන්නේ? රහතන් වහන්සේට හම් වෙනවා 이르දියක්. ඒ 이르දියේදී ඕනේ අසුබයක් දැකලා ඒකේ සුබේ බලන්න පුළුවන්. ඕනේ සුබයක් දැකලා ඒකේ අසුබේ බලන්න පුළුවන්. ඕනේ සුභාසුබ දෙයක් සුභයක් බලලා මධ්‍යස්ථ හිතක් ගන්න පුළුවන්. අසුභයක් දැකලා මධ්‍යස්ථ හිතක් ගන්න පුළුවන් නිසා උන්වහන්සේ දකින්න රූපෙන් විනිර්මුක්තයි. කාමභෝගී පුද්ගලයෙක් නම් ඉත්‍ත්‍යා පුරුෂයෙක් දැක්කොත් කාමේ මත වෙනවා කියන එක වළක්වන්න බෑ. ඒ රූපය මත ඇලෙන ගතියක්. ඒකට අර උපයෝපාදාන චේතසෝ අදිඨානාපි නිවේසානුසයා කියන දු උපේති ලං වෙනවා. උපාදානය කරයි බදා ගන්නවා. අදිඨාන කරනවා අනේ මේක මට හෙටක් දකින්න නැත්තම් අභිනිවේෂණය කරන මේ මේ රූපෙට බැස ගන්නවා ගේට ගෙවතිනවා වගේ ගෙවතිනවා. අදිඨාන අභිනිවේෂානුසය අනුසය ධර්ම පාල කර ගන්න. ඒ විහිළුවක දාලා තිබුණා එක මිනිස්සෙක් කනලු හැමදාම පිච්චර එකක් බලන්න. ඉතින් මිනිස්සු කවලු මොකද කියලා. ඊට පස්සේ කිව්වලු මේ චිත්‍රපටියේ දර්ශනයක් තියෙනවා. නානලින්දක ලස්සන ස්වරූපී කාන්තාවක් නාන්ට ඇඳුම් ගලවනකොට ඊ අතරමැදින් කෝච්චයක් යනවා. ඉතින් අර ඉත්‍ත්‍යාව දැක්කන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා යනවලු කෝච්චිය පරක්කු වෙලායිද කියලා බලන්න අදවත්. හැමදාම පිච්චර් එක බලනවා. අඩු ගන්න පොඩ්ඩක් පමා වෙලා හිටියොත් අර ඇඳුම් ගැලවිවට පස්සේ චිත්තක් නෑ බලා ගන්න පුළුවන් වෙනවා. නමුත් මිනිහා දන්නේ නැහැ මේ ෆිල්ම් කරපු එකක් පේන්නේ කියලා. අපිත් ඔය දෙල්ලම තමයි තියෙන්නේ. හැමදාම බලනවා දැන් හම් වෙయ్యේ දකපු නැති එක හෙට හම් වෙයි කියලා ටෙලිවිෂන් බලනවා, පත්තර බලනවා, රේඩියෝ එකට අහුම්කම් දෙනවා කවදාක හම්බෙච්ච එකක් නැහැ. මහා මන්දාතු රජුරෝ නගරම 700ක් තිබුණා. මාලිගා 700ක් තිබුණා. විෂෝරු 700ව 700ක් තිබුණා. වැල්පොකුණු 700ක් තිබුණා. නමුත් මැරෙනකොට අතෘප්ති කරව තමයි මැරලා තියෙන්නේ. නමුත් අපි හිතන නෑ ඒකේ ආදුරට රජුරන්ට උනට අපි නම් වැඩක් දෙනවා මේ සැරේ. ඔක්කොම සම්පූර්ණ කරන තමයි මැරෙන්නේ. කවදාකවත් එහෙම වෙච්ච එකේ මනුස්ස ඉතිහාසෙම නැහැ. ඒසේක පරාජින සටනක් බව දැනගෙන මේ චිත්තක්ෂණේ ඉන්දිය සංවරය කරන්න පටන් අරගත්තොත් බුදුන් ඉස්සරහින්. ඒකයි බුදුහාමර කියන්නේ යමෙක් ධර්මයේ දකිනා මන් දකි යමෙක් මන් දකින්නවනේ කියන්නේ ධර්මයේ දකීම තමයි මේ පටිච්චසමුප්පන්න ස්වરૂපයක් තියෙන මේ කවුරුත් කරන දෙයක් නෙවෙයි ඒ චිත්තක්ෂණේ උපයන්නේ. ඒ චිත්තක්ෂණේ උපයන්නේ කලින් විශාල වශයෙන් ප්‍රයත්න කරලා මේ වගේ භාවනා මධ්‍යස්ථාන කරලා බණ අහලා හැප්පිලා වැටිලා තුවාල කරගෙන වඩන ලද සතිය. නිසා අද දවසේ මේ බණත් මියත්තන්ගේ කරගෙන යන සතිය තව තවත් ඝන බහල වෙලා හොඳ ඉන්දිය සංවරයේ යොමු කරන තරම් ශක්තිමත් වේවා සති බලයක් වඩපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සීල දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා අදත් විනාඩි මං හිතන්නේ පැය දෙකකට ආසන්නයි නැත්නම් පැය දෙකකට විනාඩි 20ක් විතර අඩු කාලයක් කරන් තියෙනවා. කෙසේ නමුත් ඉතින් සම්ප්‍රදාන කුල ප්‍රශ්න මතක් කරනවා මේ කියන කරන ලද දේවල් පිළිබඳව ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ වෙන අදහස් මත මතාන්තර තියෙනවා නම් අපි ඒකට අනුකම් දෙමු. එහෙම නැත්නම් ප්‍රශ්න ප්‍රකාශන නැත්නම් අපි දෙවියන්ට මනුෂ්‍යයන්ට පින්දීමෙන් ඥාති ජීපත් කර ගැනීමෙන් සහ අපේ પરමාර්ථ ජීපත් කර ගැනීමෙන් දවසේ කටයුතු සමාප්ත නෑ නෑ එහෙම රූප කර්මත්තක් නැත්නම් අර හිතට නැගෙන රූප හිතට නැගෙන ශබ්ද ඒවා නාම ධර්මනේ ඒක බොහොම විචිත්‍රයි. ඒවා සිත් පැහැර ගන්නාසුළුයි. ඒ සිත් පැහැර ගන්න එක මනෝ විකාරයක්ද නැද්ද කියලා පරීක්ෂා කරන ක්‍රමයක් නැහැ. රූප කර්මස්ථානේ මනෝ විකාරයක්ද නැද්ද කියලා පරීක්ෂා කරන්නේ. මොකද ඒකේ වෙරිෆයබිලිටි එකක් තියෙන එකේ හැඩයක් සහ ආකාරයක් තියෙනවා. ඒ නිසා නිතරම කාන්තාරය යන මනුස්සයා උතුරු දරුව තමයි බල බල යන්නේ. අනෙක් සියලු ඔක්කොම කාන්තාරේ සමානයි. ඒ නිසා උතුරු කොහෙද දකුණු කොහෙද හැබැයි නිතරම උතුරු දරුවට සම්බන්ධ නැහැ. හැබැයි උතුරු දරුවට නෙමෙයි යන්නේ. බුදුදරුවෝ දක්වන විතර ඒක උතුර සාපේක්ෂව මේ පැත්ත දකුණ කියලා එයා කොහොම කරුවත් උතුර බල බල යන්නේ. මේ ගැල් සාතුනායක ඒ වගේ තමයි දැනගන්න ඕනේ මුලින් තියාගත්ත ආනාපාන නිවන් දකින්න කම්ම ආනාපාන විතරයි. ඒක අතහැරුණා නම් ඊගාවට එන්නකම් බලන්න ඉන්න ඕනේ. අපි කියමු කාන්තාර සාමාන්‍ය බලාගුළු නැහැ දූලි වලා තියෙන. දූලි වලාකට වැහුණා කියලා කියමු උතුරතරුව. ඒ තේ මිනිස්සු අතාරින්නේ. ගත්ත ලකුණු දිගේ ගිහිල්ලා ඊගාවට මතුවෙනකම් බලා ඉන්නවා. මම මෙතෙක් ආපු වෙලාවේදී ඉදිරියට ගිහිල්ලා තියෙන පැත්තකට ගියා. ඒ නිතරම ආනාපානය නැති වෙන හිතන්නේ මේක හැංගිලායි තියෙන්නේ දැන් එනවා තව චුට්ටකින්. ලීන වෙලයි තියෙන්නේ මම බලාගෙන ඉන්නවා එන්නකම් බලාගෙන ඉන්නවා කියලා ඉන්නකොට එල්ලයක් තියෙනවා යා. සැක නැහැ. ඒ වගේම ගියොත් එන බව දාන්න. ආවොත් යන බව දාන්න. මේ අනිත්‍යතාවයේ තියෙන. ඉතින් මේ මනුස්සයට මේ තමන් පිළිබඳව හෝ භාවනා පිළිබඳව හෝ සතිය පිළිබඳව ආනාපාන පිළිබඳ සැකයක් එන්නේ මොකද දහස්වර මේක කලු පිටමැදෙනවනේ හැමදාම. ඒ නිසා අයන්නේ ඉඳලා අක්යන්න තනකම ආනාපාන කියලා කියනවා. නැත්තම් රූප කර්මස්ථානෙමයි ඒක ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න හිත නාම ධර්ම කෙරෙහි ප්‍රකට භාවයක් විශේෂ භාවයක් දක්ෂ භාවයක් ඇති කරනවා. හැබැයි කොච්චර කෙරුවත් මේකේ වලිය හරි තියෙනවා. මයිලක් හරි තියෙනවා. ඒකම බල බල යන එකයි කරන්නේ. සම්මත සම්මත ඒකේ රූප කර්මන්තන කියන්නේ පොළවේ පය වදින එක. අරකේ කාය ප්‍රසාදේ මෙතන, මේකේ කාය ප්‍රසාදේ මෙතන, අරක වායෝ පොට්ටබ ධාතු මේක පටවි ධාතු. අරක වායෝ ධාතු මේක පද වෙනස් වෙන එක විතරයි තියෙන්නේ. නිතරම සිද්ධ වෙන්නේ මේ ධාතු අතර ඝට්ටනයක්. රූපණ කුප්පණ ගතියක් තමයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ යන්ජන අනුයන්ජන වචන යමක් නිමිත්තක් වෙන්න දෙසරයක්වත් දකින්න ඕන කියන. එක සැරයක් කියලා ගියවට ඒක නිමිති වෙන්නේ නැහැ. ඒක නිකන් වතුර ඇඳ පීරක් වගේ. නිමිත්තක් වෙන්න නිත්‍ය සංඥාව තිබිය යුතුමයි. මේ මම කතා කරන්නේ පරණ කතා කරපු එකනමයි කියලා මට හිතෙන්නේ නිත්‍ය සංඥාවයි. අනිත්‍ය සංඥාවෙන් ගත්තොත් ඕක ඕම තිබුණාට තව ටිකකින් එනවා තමයි යෝගම නමුත් ඒක නෙවෙයි. වෙනස් වෙලා දිනේන ඒ මනුස්සයා මට බැන්නේ. මේකා මගේ ජම්මාන්තර වෛරක්කාරය කියන එක නෑ. ඉතින් ඊයේ වෛරක්කාරය තමයි ආදී ජී මනස වෙනස් වෙන්න ඉඩ තියෙනවා කියලා අතල්ලා දාන එක. නිමිත්තක් ගත්තොත් මේ ආත්ම නෙවෙයි ඊගාත්මට පිළිගන්න. ඒ නිසා යමක නිමිති ගන්නවයි කියලා කියන්නේ නිත්‍ය සංඥාවට පොර වැටිලා. ඉතින් අපි මුළු අධ්‍යාපනයම කරන හිටලා තියෙන නිමිති. මුළු අධ්‍යාපනයම කියන්නේ කොහෙදෝ නැති කන්දල් පුරවක් ඔළුවට පුරවන්නේ කනේ. විභාග කරනවා කියලා කියන්නේ ඒව වමාරන්න පුළුවන්ද කියලා බලනවා හරියට. බුදුහාමුදුරුවෝ කියලා කියන විද්‍යාව නම් ඔය කියන විද්‍යාව අවිද්‍යාවෙන්. නිසා නිමිති තෝකයක් තමයි අපි ජීවිතේ පුරාවට පුරවගන්නේ. ඒක හරියට කම්පියුටර් එකට තොරතුරු වැඩි වෙලා වෙන්න වෙන්න වෙන්න කම්පියුටරේ ස්පීඩ් එක අඩු වෙනවා. ඒකෙම නේ. ඒක තමයි ජීවිතේ ඉස්සරහට යන්න යන්න යන්නට ළමා කාලේ තියෙන චූණු ගතිය අපි ළඟ නැති වෙනවා. අපිට ඒ මිනිහා දැකපම ඌ හතුරම තමයි. මේ මනුස්සයා මිතුරම දයක මොන්න තාලෙන්වත් අරිනවා. මොකද ඒ තරම් නිමිති කරගන්නවා. ව්‍යංජන ගන්නවයි කියලා කියන්නේ ඌ එන සද්දෙන්ම කීය කී ඔය එන්නේ අහවල තමයි කියලා. මොකද මිනිහ පිළිබඳ ඒ තරම් ද්වේෂයක් තියෙනවා. අනුව්‍යංජන ගන්නවයි කියලා කියන්නේ එයා කරලා ගියාට පස්සෙත් වෙන කෙනෙක් ගියා ගැන කියනවනේ ආ ඔය කියන්නේ ආවලා ගැන තමයි කියේ. ප්‍රේමයෙන් හෝ ද්වේෂයෙන් අපි ඒව අල්ලගත්තට පස්සේ අපි නිකන් මෙහිරගයක් හදාන ඕක ඇතුලේ තමයි ජීවත් වෙන්නේ. ව්‍යංජන අනුව්‍යංජන කිසිම දෙයක් නැහැ ළමා මනසට. ඔබ අල්ගෝ කල් ගියාට පස්සේ මේ අම්මා අඳුරගන්න. ඊට අල්ලගත්තට පස්සේ ඉතින් අල්ලම අල්ලුවම තමයි. අම්මත් පොඩි එකා බදා ගන්න පොඩි එකත් අම්මා බදා ගන්නවා. තාත්තත් එක්ක ඔච්චර වෛරවාසන ගන්නෑ. තාත්තා ටිකක් ඈතින් ඉන්නේ නිසා තාත්තට ඔය ගානකුත් නැහැ. ව්‍යංජන අනුව්‍යංජන ගත්තට පස්සේ කොක්කම තමයි. ඊට පස්සේ ඒ ගඳ එනකොට ඒ පාට වැටෙනකොට ඉතින් අපි චිත්‍රෙම වවාගෙන ඉවරයි. ඒ කියනවා මේ ගොපල්ලා හරියට වෙලාවට ගාලට ඇවිල්ලා බාල්දි බිම තියෙන සද්දෙට හරකට කිරි එරෙනවා කියන්නේ. වෙන වෙලාවකට ගොපල්ලා ගිහලා බාල්දි බිම තිබුණට කිරි නැහැ. ඊට පස්සේ ගොපල්ලා ගිහලා හරකට නිමිත්ත දෙන්නේ කොහොමද බාල්දිය කියලා තනබුරුල හොඳට කුණු වතුරෙන් හොදලා පොල් දෙල් ටිකක් ගන්නකොට කිරි. ඒ වෙලාවෙ පිට වෙලාව ගිහලා තෙල් ගාලා කරන්න බෑනේ කිරි නෑ. ඒ ඇටි අම්මටත් තනට තනෙට කීරියෙන්නේ පොඩි කාණ්ඩන්නේ. පොඩි ගන්නකොට කිරි එරෙනවා. අම්මා හිතන්නේ අම්මා කිරි දෙනවා කියලා. අම්මගෙන් කියන්නේ පොඩි එක උරනවා. පොඩි එක දන්නවා අම්මගෙන් කිරි ගන්න නැහැ. දෙපාර අඬනකොට අම්මට වැඩ බහලා තියාගෙන ඉන්න වෙනවා. ඒ තරම් අපි අතර තියෙන්නේ මේ නිමිති ව්‍යංජන අනුව්‍යංජන ගැන ඉන්න. ඒ තරම් අපි මේ රිමෝට් කන්ට්‍රෝල් එකකින් වැඩ කරන්නේ මේ මැෂින් එකේ. අරෙන් බොත්තම දාගන්නකොට මෙහෙන් වැඩ වෙලා. ඕක තමයි කුප්ප ගති කියන්නේ. කවුරුන් බොත්තම් මෙරිගොන්න මේ ඉන්න මනසට කේන්ති ගිහිල්ලා තරහ ගිහිල්ලා ආසාවල් ඇති වෙලා කවුද මේ රිමෝට් කන්ට්‍රෝල් එක හදලා දීලා තියෙන්නේ? නන්නසිකව කාගවත් එජෙන්ඩා එකට වැඩ කරන්න යන්න එපා. කවුරක්වත් උඹ ගැන අපේක්ෂාවක් ඇති කරන්න දෙන්නත් එපා. උඹ කිසි කෙනෙක් අපේක්ෂාවක් ඇති කරන්න තිබයි. අපේක්ෂාව ඇති කරන්නේ දුකමයි. අපේක්ෂාවෙන් ඇති වෙන්නේ දුකමක්. අපේක්ෂා කරන්නේ දුකකටමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඕක නැති වෙච්චාම ඌට වැඩි ලේසියි. මම මේ වුණාට අල්ල බදාගෙන ඉන්නකොට කිව්වොත් එහෙම මොකද්ද මේ කතා කරන්නේ කැක්කුමක් නැද්ද පපුවක් නැද්ද ඔහොම කතා කරලා පුළුවන්ද හැංගීමක් නැද්ද කියලා තියෙනවා පිටත් තියෙනවා නමුත් මේ අයින් කරන්නයි හදන්නේ නැතුවම නෙවෙයි අයින් කරන්නයි හදන්නේ දැන් ව්‍යංජනන ව්‍යංජන ගැනීම චිත්‍රකාරයේ දෙයක් දිහා බලලා ආපහු අඳින්නේ එකේ ව්‍යංජන අනුව්‍යංජන ගත ප්‍රමාණය නිසා චිත්‍රකාරයෝ අනික් අයට වැඩිය ව්‍යංජන අනුව්‍යංජන ගන්නවා. ගෘහ නිර්මාණ ශිල්පියා. එයා මේ ගොඩනැගිල්ල හදලා මම ළඟ තියෙන වීඩියෝ ක්ලිප් එක හදුවට පස්සේ පෙන්වන හැටි කැමරාවේ යවලා පෙන්වනවා. මේ චිත්‍ර මේ හැම එකම පෙන්වලා දීලා තියෙනවා අපිට. මේ ගොඩනැගිල්ල හදුවට පස්සේ මේ ඒ තරම් එයා අනුව්‍යංජන අනුනේ චිත්‍ර රූපෙම. ඒකට කියනවා මේ නිර්මාණ රතිය කියලා. නිර්මාණ රතිය කියලා දිවි ලෝකයක් තියෙනවා. නිර්මාණය කිරීම තමයි යාගේ රතිය. යට පුළුවන් මේ ත්‍රිමාන රූපයක මේ කැමරාව යවල චිත්‍ර රූපේ මවලා පෙන්නන. ඒ ඔක්කොම ව්‍යංජන අනුව්‍යංජන යොස්සේෂ්ඨ ඥාන වශයෙන් ගත්තට බුදුහාමර කියන්නේ තද්ද බල කෙලෙස්. තද්ද බල කෙලෙස් ආයම්නිය ගල්ලවන්න බෑ. මේ නිර්මාණය එයා වෙන් කරන්න බැරි තරමට එයා ඒක අල්ලගන්න. ඉතින් ඒකට ගෙවලෙක් වෙලා හරි ඊගාව ආත්ම හරියන. ඉලවල දැම්මත් අර ගෙම්බ විහිදෙන්නේ මේ පැත්තට බලාගෙන. ගෙම්බේ කිසි කරල් බලන්නෝ. ගේ දිහා බලගෙන තමයි වැඩේ. ඉතින් යමක් වල ඇල්ලුවා නම් මොන පහුවෙන්ද ඉතින් කට්ටඩිය කියලා දුම්බල ගහලා එලෙව්වා. તો කන්‍යම් මරණ්‍යම් කියන්නේ එතනම තමයි එන්නේ. ඇයි මේ ඉන්න කොහොමද බදාගෙන ඉන්නේ? ඊයර පස්ස කොහෙ ගලනවා? ඉතින් මේවා එච්චර මේ ප්‍රියමනාප ධර්ම නෙවෙයි. මේවා කියනකොට විශේෂයෙන්ම අම්මලාට කීරි ගහනවා පපුව. මෙවුවා මේ මොනවද මේවා කියන්න වටින දේවල්ද මංගල කාරණාද කියලා හිතෙනවා. ඇයි අප මේ මෙතෙක් කළා අපිව නෙවෙයිනේ. අපිට කිව්වේ ඇලි ගලි වාසිය ආලිංගන ධර්ම ප්‍රේමනේ කතා කරෙදී. බුදුහාමුදුර කිසිම පපුවක් නැහැ. සිතක් පපුවක් නැහැ කියන එක නම් කියලා තියෙන බොක්කම හොදාගෙන යන. මුදුවට ඔය සූනත පරිසංයුත දේශනා නිබ්බාන පරිසංයුත දේශනා කියනකොට හිතෙනවා බුද්ධ ඥානය එහෙම නැත්නම් මේ සංසාරේ තියෙන බය ඇහෙනකොටම තේරෙනවා මේක මට නම් ඒක නෙමෙයි මට බුදුම කාරණා. බුදුහාමුදුරුවෝ කියපනේ අවුරුදු 2600 රැකිච්ච එක. මෙතෙක් එනකන් මොන්න තරම් අවබෝධයක් කරපු කෙනෙක් පණ වගේ ඇටවල මිදුළු වගේ මේක රැකගෙන ඇවිල්ලා ගෝලයට කියලා ඌ කටපාඩම් කරලා ව්‍යංජනාවේ යඳන ඇලපිල්ල පාපිල්ලක් වෙනස් කරන්න නැතුව ගෙන පුස්කොළ පොතේ ඉඳලා ගලේ කොටලා දැන් අද නම් CD එක දහක් වේදාගත්තාම ත්‍රිපිටක දහයෙන් තමයි යන්නේ ත්‍රිපිටක සීඩියක දාගත්තාම කාටද දහක් දාගත්තා දැන් ත්‍රිපිටක ධාරී. එදා හිතන්න කොහොමද කියලා. එක අකුරක් වෙනස් කරේ නැහැනේ දරුවචනාසිකේ තියෙන හරොඤ්ඤතාචිරක ධාරණ ඥානෙට ගරු කරපු නිසා. කිසිම ගුරුවරයෙක් ගෝඩේ කකුලක් වෙනස් කරන්න වෙනස් කරන්න බෑ. ඉතින් ඒකලිය වල අද මෙවැනි සූත්‍රයක් කියනකොට අපිට එන උනන්දුව ධෛර්යය බුද්ධාලම්බන ප්‍රීතිය බලනකොට හිතනවා මේ අවුරුදු 2600 මොන්න තරම් ආචාර්ය ප්‍රචාරය પરම්පරාවක් පණ එපා කියාගෙන. මේක රැක්කද කියලා බලනකොට ඇඟේමයි ඉස්මයිල් එනවා. අපි ඒ තරම් වාසනාවන්තයි. නමුත් අපේ එදිනදා ජීවිතයත් එක්ක බලනකොට අපිට මේවා සාකච්ඡා කරන්න වෙලාවක් තියෙනවද බලන්න. අපිට කොච්චර වැඩද කීයක් අතහැරලාද මේ යන්තම් මේ වතුර කොටලා වතුර දෙබෑ කිරුවා වගේ පොඩ්ඩකම ඊට දකින්නේ කියලා. ඕකෙම නිමග්න වෙලා ගිලීගෙන ඉන්න රහතන් වහන්සේගේ නමක හිතක් කොහොමද හිතන්නේ? ඔය නෑ කිසිම නෑ සංසාරයට කිසිම සම්බන්ධයක් මොනවත් නැහැ. ධර්මයේම নিমগ্ন වෙලා ඉන්නවනම් ඒක හිතා ගන්න බැරි තරම්. නමුත් රහත් වෙන්නේ ආදෙන් ආපු කට්ටිය නෙමෙයි මේ කට්ටියම තමයි. මේ මේ කෙලෙස් සහිත කට්ටියම තමයි. කෙලෙස් වැඩි වෙන්න වැඩි වෙන්න රහත් භවයේ වටිනාකම වැඩි. ප්‍රශ්නේ උග්‍ර වෙන්න වෙන්න විසඳීමේ ගාන විසඳ බව ලකුණු හම්බෙලා වැඩි. ඒ නිසා විසම ලෝකෙමයි ඉන්න ඕන. විසම ලෝකේ ඉඳලා සමහිත බව ගන්න. ගමන් නැත්තම් ගමන් නැහැ. මොකද වට ඒක හරි රසවත් මේ කාර්යය. හරි හරි ඉතින් ප්‍රශ්නය ආමුකෝ. ඒකක් තමයි දැන් අර මේ රූපේ රූප කමට හඳන්නේ කියන්නේ ඉතිරි කොටසක් නැහැ. රුපියයි නාම රූප දෙකකට නෑනේ. දැන් අරක හුවෙන්න ඔක ප්‍රතිූප දෙක නිසා බැලීම තිබුණ අරක හුවෙන්න. ඒ මෙහෙම කාණයක් වටේ ඉන්නේ. ඒ ඒකම සංඥාස් මේ මේ වේදනා චිත්තාංග අනිත්‍යංගස්න අනුව හේත් නිවන් දැකීම හැකියාව තියෙනවා. නැවතත් අන්තිම කොටස නැවත ප්‍රශ්න ගන්න. වේදනාවේ ඒ ඒ පිළිබඳ ප්‍රකාශන වඩා කිනුතුල හරි ඉන්න චිත්තාංගස්න තුල අපේ ඒ ප්‍රමුඛිනුස් නිවන් දැකීමට අවස්ථාව තියෙනවද නැත්නම් කායන පස්සනාව වඩලා ඉඳීම තුලද අර දෙක සම්බන්ධයි අර ප්‍රශ්නෙට උත්තරේ තියෙන ඔව් කියන එකයි කාය වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුසන්තන කායනුපස්සනා ඉන්නේ කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තාන ධම්මානුස් කියන හතරනේ අපි තියෙන්නේ. ඒ හතරෙන් එකක් වැඩිීමේ සෝවන් වෙන්න පුළුවන් කියලා. රහත් වෙනකොට නම් හතරම තියෙනවා. ඒක ਸਰවඥාන්සේ උපමාවට කියනවා හතරමන් හන්දියක් අතරමං හන්දිය මෙහෙන් යන වාහන බස් ගල ගහගෙන මේ පැත්තට මේ පැත්තෙන් යනවා මෙහෙට ගහගෙන යනවා. ඒව අතරමං හන්දියේ කවදාකවත් මැද දුවිලි ඉතින්නේ නැහැ කියලා තියෙනවා. මෙහෙන් යන වාහන මෙහෙන් ඇවිල්ලා එහෙට දාගෙන යනවා එහෙට දාන මැද කවදාවත් දුවිලි ඉතින්නේ නැහැ. නමුත් තනිපාරේ හිටින්නේ ඉඳී තියෙන. ඒ වගේ එක අනුපස්සනාවකින් සෝවාන් වෙන්න පුළුවන්. නමුත් රහත් වෙන්න සතර සතිපට්ඨානෙම අවශ්‍යයි. ඒක උට සිද්ධ වෙනවා කියන්නේ. නමුත් ඒකට හේතු දක්වන්නේ මොකද්ද? දැන් වේදනානුපස්සනා පුළුවන් වෙන්නේ පෙර ආත්මික කායනුපස්සනා මාස්ටර් කරලා තියෙන්නේ. ඉතින් එතකොට යාට ඒකෙන් දෙවෙනි තුන්වෙනිකට යන්න පුළුවන්. නමුත් ඒක සුවිශේෂී අවස්ථාවක්. ඒ නිසා සාමාන්‍ය ක්‍රම කියන්නේ 1 2 3 4 ක්‍රම. හැමදාම ආධිකම්මික හිතක් ඇති කරගන්න. බිග්ිනර්ස් මයින්ඩ් එක කියන්නේ රූපෙම පටන් ගන්න යන. එතකොට පැදුරු බුදින එක බිම වැටෙනවා කියලා එකක් නැහැ. ඇඳකට නැග්ගොත් නෙමෙටෙන්නේ. ඇතුළේ ඒකමතිය වැටෙන්නේ. ඒ නිසා කායන වසන පටන් ගන්න මාස කවදාකවත් භාවනාවේ කඩා වැටීමක් වෙන්නේ. වැටෙනකොට වැටෙන්නේ කායන වසන ඉතින් පටන් ගන්න. එනිසා හැමදාම ආධිකම්මික ස්වරූපයක් තියෙන නියතමානී. ඉතින් අද ලංකාවේ නෙවෙයි කොහෙත් තියෙනවා වේදනානුපස්සනාවෙන් භාවනා කරන ක්‍රම, චිත්තානුපස්සනාවෙන් යන ක්‍රම, ධම්මානුපස්සන. ඒගොල්ලෝ කියන ඒවා ශ්‍රේෂ්ඨයි. මොකද ඒගොල්ලෝ පොළවේ දිගේ නගලා නෙවෙයි ගහයි gediy කඩන්නේ අහසෙන් ඇවිල්ලා බහැලා gediy කාගෙන යනවා කියලා කියනවා. කුරුල්ලෝ වගේ. ඉතින් අවුරුදු මෙසේ දලලමතුමා අහන කුරුල්ල කොහෙන්ද ශක්තිය අරන් තියෙන්නේ? කුරුල්ලත් ශක්තිය ගත්තේ පොළවෙන් තමයි. ඊට පස්සේ තමයි පියාඹරල උඩින් වහන නිසා යටින් යන ක්‍රමය තමයි ක්‍රමේ. මේ ਸਰවඥාන්ද කියන්නේ ආනුභූති ප්‍රතිපදාව අනුපිළිවෙල ක්‍රමය. මේ අපි ඉන්න තැනමයි බේස් එක. එතනින්ම ගියොත් වැටුණා කියලා දෙයක් එන්නේ. ඒක හරිය අමාරුයි මේ මූල ධර්මකාරීන්ට නැත්තම් අපි කියන දාර්ශනිකයන්ට තේරුම් කරලා දෙන්නවා. ඒගොල්ලෝ කියනවා නාම ධර්ම රූප ධර්ම වලට ශ්‍රේෂ්ඨයි. ඒකේ පටන් ගත්තොත් මේ මොකද්ද මේ ඩබල් ප්‍රොමෝෂන් හම්බ වෙනවා ස්කෝලර්ෂිප් එකක් හම්බුනා වගේ යන්න පුළුවන්. හැබැයි හොම්බෙන් ගිය දවසට කරකොලත ඇරියා වගේ කෙරුවදේ මොකද්ද කොහෙද ගිය මොකක්වත් නැහැ. මොකද අහස බැඳපු මාළිගා. මං නම් ලද්දා ඉඳලම මොඩයක්. අපි ගෙදරම හිටව මොඩයක්. ඒ නිසා හැමදාම පටන් අරගන්නේ මොඩකමයි. මේ වැටෙන්න දරන්නේ. පැතුරු බුදියා ගන්න දැන් කාමරෙත් මම බුදියන්නේ බිමමයි. ඥානදාමතුක ලෝකේ තියෙන ලොකුම ඇඳේ බබු තියන්නේ කිව්වා. බිම්බු තියෙන මිනිහා විශාලම ඇඳේ බබු තියන්නේ ලෝකේදී. ඇඳේ සාමාන්‍ය ඩබල් බෙඩ් සිංගල් බෙඩ් කිව්වා වගේ දිගපල්ලක් තියෙනවානේ. බිම්බු තියෙන එක බබු තියන්නේ ලෝකේ තියෙන ලොකුම ඇඳේ වගේ හැප්පදාම කායනපතන හිටපුවාම මුළු සරුවච්ච දනුමටම අයිතිවාසිකම තියෙනවා. උඩින් උඩුම්බිය කඩන කෑමක් නැහැ. ඉතින් නිතරම භගවා ජානාති අහන්න ජානාමි අනේ භාග්‍යතුන් වහන්සේට වැටෙනවා මට වැටෙන්නේ නැහැ කියන ගියාම හැමදම ඉගෙන ගන්න. නිසා හරි බුද්ධමාකාර වටිනාකමක් තියෙන මේ මහසිසඩෝ දේශන දෙක තුනක්ම දීලා තිනවා මේ රූප කර්මත්තානෙන් පටන් ගන්න වටිනාකම. ඒ කියලා නිම කරන්න බෑ. ඒ මොකද හේතුව මේ මතවාදී පිරිස් මේක අවුල් කරගන්න හැටි. නාම කර්මස්ථාන වලින් ගිහිල්ලා කරන්න පටන් අරගෙන අවුල් කරගන්න හැටි. ඉතින් අර කෙටි ඍජු මාර්ගයේදී මෙහෙම අල්ලන්න පුළුවන්කම තියෙදි මෙහෙම කරලා අල්ලන්න නේද? ඍජු පාරතියි. ඉතින් මෑතක ඉඳලා යම් කිසිසුළු පිරිසක් අහිංසක ක්‍රමයට පහුගිය දවස්වල ආර්ථිකය කඩන්න වැටුණානේ. ඉතින් බොහොම ලොකු ෆෝමියුලාස් වලින් හදපු ආර්ථික ප්‍රතිපත්ති නේ වයිති උනේ කඩන්න වැටුණාට පස්සේ මොකද උනේ කියන්න තාම එකම රත්තරන් මොලකාරයෙකුටවත් බෑ. ඒ නිසා ලංකාවේ ආර්ථිකය කියන්නේ ABCD ආර්ථිකය කියන්නේ. අලබතල දෙල්කොස්. වැටෙන්නේ නැහැ. අලගිරිය කොහොමඩක්වත් පොළවේ එරෙනවා. බතලේ තියෙනවා, දෙල් තියෙනවා, කොස් තියෙනවා. A B C D ආර්ථිකේ e තියෙනවනම් මොනම සමීකරණයක්වත් නැහැ, වැටෙන්න දැනකොත් නැහැ. හැබැයි මහා ලොකු ෆෝමියලාස්ලුත් නැහැ. එස ආපහු කැරකිලා ඉන්න තියෙන්නේ අර පොළවේ නැගින්න ක්‍රමයක්. එච්චර ප්‍රබුද්ධ ගතියක් පේන්නේ නැහැ. බොහොම හිමීට යන්නේ. හැබැයි තබන තබන පියවරෙන් ආයේ ලෙස්සල වැඩිලක් නැහැ අරගෙන අරගෙන යන එකයි. නෑ අද ඕ ටයිම් දාන්න වෙනවා 10 පැන්නා. මම හිතනවා තව දුරටත් ප්‍රශ්න නෑ කියලා උපකල්පනය මතින් අද දවසේ වැඩගත් වෙනීම කරමු කියලා මම යෝජනා කරනවා.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 සෙල්ෆෝන් එකට කෝල් එකක් ආවා කාගේද ඉතින් අපි නීතියක් දාන්න යනවා සෙල්ෆෝන් ඔක්කොම බාර දීලා ඉන්න ඕනේ කියලා යන දවස් තමයි ගෙනියන්න දෙන්නේ කියලා මම සාමාන්‍ය ඒ වගේ නීති වලට කැමති නැහැ. විවේකයේ තියෙන්න ඕන. ඔය භාවනා ශාලාව ඇතුලේ ස්කෝල් එකක් අරගන්නවා කියලා කිව්වට පස්සේ මම දන්නවා ඒක හුඟ දෙනකොට හිත කඩාවැටෙනවා. ඒ නිසා උපාසක මහත්තයා පැත්තෙන් බලනකොට අපි ඉස්සරහදී මේ වගේ දේවල් නොවීමට කොන වගේ දෙයක් කළොත් හොඳයි කියලා හිතෙනවා. බාධා නැතුව නීති දාන්න නැතුව ප්‍රතිපත්ති හදන්න නැතුව මොකද්ද ලේසි ක්‍රමය ඩිප්ලොමැටික් ක්‍රමය මේක වළක්වා ගන්න. කවුරු හරි වෙන කාටද කියනවාද මේක පිළිබඳව යෝජනා කළ හැකියාව. නෑ ඊටතරේ මෙතන ආන්සර් කරා. ටෙලිෆෝන් එකට ආන්සර් කරා මෙතන කියන්නේ. ඔය මට මතකයි ඔය සුබතරම් සානසේ එහම හයියෙන් කෑ ගන්න එක තමයි බොහොම තදින් කිව්වා. ගේන්න එපයි කියලා. මම හැබැයි උපායක මහත්තය කුරුසෙට තියලා එන ගන්න මට ඕන කමක් නැහැ. භාවනා කරන්න කෙනෙක් හිත වට ගන්න හොඳ නැහැ. නමුත් අපි බලන්න ඕනේ බොහෝ දෙනාගේ හේතු සෝබින්ස මේ වගේ දෙකදී කුමක් කළ යුතුද කියන එක. මොකද හිතන්නේ උපායක මහත්තය? මොන විදියෙන් අපිට මේ මේ හිත නරක වෙන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. කැස්සේදී මම අනුකම්පා කරනවා මොකද කරන්නේ? ඒක කැස්සේ ගැන ලෙඩක් නෙමෙයි මේක දාගන්න ලෙඩක් කියලා මට චෝදනා කරන්න හිතනවා මේ ෆෝන් එකක් අරගෙන ඔපි මෙතෙන් එන එක. මොකද ධම්රිවිගේ හැමතැනම ගහලා තිනවා ටෙලිෆෝන් කරන්න එපා කියලා පල්ලෙහාත් ගහලා තිනවා ලියන වාර්තා දාන බෙදෙන වෙලාවේදී සෙල්ෆෝන් පහ ඇත්තටම සෙල්ෆෝන් කියලා කියන්නේ මහා භයානක දෙයක් නෙමෙයි. ඔය ප්ලේන් වල යනකොට සෙල්ෆෝන් පාවිච්චි කරන්න එපා කියලා තන්නේ පචේ. කද්දාක මුකුත් වෙන්න පාවිච්චි කරන්න. ඒක පැහැදිලිවම ඉරදෙන බොරුව කරන්නේ. නිසා මේකේ ටෙලිෆෝන් පාවිච්චි කරනකොට මම කිසි තරහක් නැහැ. නමුත් බොහෝ දෙනෙකුට චිත්ත පීඩාව හිටිනවා. ඒක හරි නෑ මම හිතන්නේ. කවුරු ඇහුවත් කියාවි. දැයෙන පිටපොට ගිහිල්ලා තියෙනවා දෙතුන් පොලකින් නැත්තම් ඒ වගේ දෙයක් වෙන්න බෑ කියලා. ඒ නිසා අරුණ මහත්තයා පැහැදිලිවම කිව්වා ජූලි මාස කරන එකේදී හැම සෙල්ෆෝන් එකක්ම නම්බර් ඇදලා ඔෆිස් එකේ ලොක් කරලා තියෙනවා. යනකම් පාවිච්චි කරනවා. මම තවත් දන්නවා සිද්ධි දෙක තුනක් සෙල්ෆෝන් පාවිච්චි වෙලා තියෙනවා. මම සාමාන්‍යයෙන් පිටිපස්සේ කියලා එලවන්න හරිය අකමැති මොකද මටත් උන එල් නිකන් ඔය භාවනා කරගෙන ඉන්න මේ නඩු විසඳනවට වැඩිය. ඒ නිසා කරුණාකරලා මතක තියාගන්න අනුන්ගේ මානසිකත්වයට අනුන්ගේ විවේකයට අනුන්ගේ බයක් ඇති වෙන වැඩ කරන්න එපා. ඊට පස්සේ ඕක නිකන් ගලේ යන්දා වගේ මට නොකියත් බෑ මේක මොකද මේ මට වගකීමක් තියෙන නිසා. මට තියෙනවා වගකීමක් මේව ගැන කල්පනා කරලා කාගෙත් මේකේ සලසලා දෙන්න. ඒ නිසා පොදුවේ පොරොන්දු වෙමු. ගේන්න මේපා. අවශ්‍ය නම් යන්න කාට හරි මම කියන ලියන මහත්තයට මේක බාහිර අරගෙන වගේ කීමෙන් නොබර ඇද්දී යනකොට ගෙනියන්න ක්‍රමයක් හදමු කියලා. මේ ඒකත් මම කියන්නේ ලියන මහත්තුන් එක මහා වර බර බර වගේ කීමක් මොකද ඔය සෙල්ෆෝන් එකක් කිව්වට පස්සේ නීච පැත්තක් තියෙනවා. අපිට ඥානන්ද සෝන්සි කිව්වේ අපි මෙහි ආවත් අරණියට ආවත් අපි ඥාති ලියුම් එවනවා අපට. මේ ලියුම් කියන්නේ විසපෝපු ඊතල හොයාගෙන ගිල පපුවට ගන්න. ඔකට තමයි නෑකම කියලා කියන්නේ. ඕනෙම නෑ ඔක. ලියුමක්වත් ඕනේ. අවුරුදු දෙකක් හිටිය අපි කවදාකවත් ලියුමක් කරන්නේ. ඉතින් පොරොන්දුවක් ගත්තා අපිට එන ලියුම් කාටවත් කරන්න ඒක අහමුසු කෙනෙක්පත් කරා කැමති නම් කඩන්න කියලා. තව අහමුසු කෙනෙක් කිව්වා බෑ බෑ අපේ ලියුම් කඩන්න කාටවත් අවසර දෙන්න බෑ කියලා. ධම්මචන්ද අහමුසු කිව්වා නෑ නෑ මම කියනවා මගේ ලියුම කඩපන් කියලා. මට පුළුවන් දෙන්න ඒ තරම්ම මේ කෙරකව අකුසල කර්ම හොයාගෙන ඇවිල්ලා අපිට වදින හැටි නව තාක්ෂණය හරහා හරි ෂවුට් එනිසා පිටක් නැවතත් කියනවා කෙනෙකුට කෙනෙක් කතා කරන්න එපා ෆෝන්ස් පාවිච්චි කරන්න එපා කහින කට්ටිය මං කීට දින උපකරණය තමයි මාස්ලර් එකක් තියාගන්න ලේන්සුවක් තියාගන්න ඒකට විස බීජ පිට වෙනත් අතරේ ශබ්ද පිට වෙනත් අතරේ ඒකට අපි තව ඉතුරු දවස් 4 5 යනකොට අපි අපි ඔක්කොම එකම පවුලේ අය වගේ එකිනෙකා කරේ මම ඇත්තටම ගොඩාක් බලාපොරොත්තු වුණා මේ සැරේ ගිය පාරේ වගේ යටින් සද්දේ කියලා මේ සැරේ හුඟක් අඩු. අද එනවා ටිකක් ඉතින් ඔයිට වැඩි අපිට මේ කන්ට ගිය සැරේ බරපතල ප්‍රශ්න වර්ගයක් ආවා. දායකව අභියෝග කරා අපිට. මේ සැරේ නෑ නිසා අපි අපි වශයෙන් මම ඇත්තටම අකමැති මේ වගේ කෙනෙක් අල්ලගෙන යාගේ වැරද්ද පෙන්නගෙන දඩ මේවා කරගෙන කුරුසෙට තියලා යන ගහන්න. නමුත් මේක පස්සේ නොවන විදිහට වග බලා ගන්න. මෙහෙදි හෝ මේ දවස් 10 ඇතුළත මොනම හේතුවක් නිසා ඒ සම්බන්ධතාව පවත්වන්න එපා. මං හිතනවා ලස්සනට වැඩේ යනවා. ඕම යන්නයි. ওই ගැම්මේ ඕම මේ යන්නයි. ඒකකොට මේ කස කැවිලයි. හොඳයි. අපි ඉතින් කියන නැතක නේ.